අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සිදුම් දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා භාවිතබ්බා පංචාංගිකෝ සම්මා සමාධීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඊයේ දක්වා පවත්වාගෙන ලැබූ ධර්මදේශනා මාලාවේ තවත් එක පීවරකටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් අපිට උගන්වන ඒ පංචාංගික සම්මා සමාධිය කියන එකයි අපි තේරුම් ගන්න උත්සාහ ගනිමින් ඉන්නේ. ඉතින් ඒ අනුව නාමකරණයේදී නැත්තම් උද්දේශ වශයෙන් කියූපක නිද්දේශ වශයෙන් කරනකොට නැත්නම් මාත්‍රුකා කියවනකොට ඒක පීටි භරණතා සම්මා සමාධි සුඛ පරණතා සම්මා සමාධි ඊට පස්සේ චේතෝ පරණතා සම්මා සමාධි කියන තැන දක්වා තමයි අපි ඇවිල්ලා තිබුණේ අපි විශේෂයෙන්ම හැසිරුණේ ඒ චේතෝ පරණතා සම්මා සමාධි කියන කාරණාව අපි ඊයකට ආරම්භය ලබා ගත්තට පස්සේ ඒක චේතෝ පරියාය ඥාණය නැත්නම් පරියේ ඥාණය කියන කාරණාවට සම්බන්ධ කරලා සර්වචන් වහන්සේ චේතෝ පරිඥානෙ ලබා ගැනීමේදී දී ඇති විස්තරය අපි ඉදිරියෙන් තියාගත්තා. එහෙම නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දේශනාවලියට මාතෘකා සපේන මේ දසුත්තර සූත්‍රයට සාධක සූත්‍රයක් වශයෙන් සාමාන්‍ය ඵල සූත්‍රයේ එක දීගනිකායම සඳහන් එකක් මේ චේතෝපරිය ඥාණය ලබා ගැනීමට මොන වගේ පසුබිමක් මොන වගේ සංදිස්ථානයකද කරන්න පුළුවන් කියන එක විශ්ල කරන ජවනිකාවටයි අපි පත්ලා ඉන්නේ. ඉතින් ඒකෙදී සර්වචනාංශේ සෝයවං සමාහිතේ චිත්තේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනියේ තිතේ ආනෙන්ජප්පත්තේ චේතෝ පරියේ ඥානං චිත්තං අබිනින්නාමේති අබිනිහරති කියලා සඳහන් කරලා තියෙනවා. කියන්නේ යම් කිසි කෙනෙක් භාවනා කරගෙන යනකොට හිත හොඳට තැම්පත් වෙලා සමාහිත වෙලා පරියෝදාතේ පිරිසුදු බවටපත් වෙලා අනංගනේ ලප කැලල් මොකක්වත් නැතුව විකතු උපක්ඛිලේසේ. එතකොට උපක්ලේශ ධර්මයන්ගෙන් තොරව ඒ කියන්නේ මේ ඇති වෙච්ච චිත්ත tattve පිළිවද ආඩම්බරයකුත් නැහැ. පශ්චාත්තාපෙකුත් නැහැ. උපක්ලේශ කරන්නේ එහෙම නැත්නම් ඒක පටලවල තේරුම් අරගෙනත් නැහැ. ඒක පැත්තකට බලනවා නම් කිත හැකි නීවරණ නැති තත්වයක්. ඇති වුණාට පස්සේ ඒක මේ භාවනාවේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් කරුණු කාරණා පෙළ ගැහිච්ච එකේ ලකුණක් කියලා ගන්නවා මිස මේක මම කරපු එකක් මට ලැබිච්ච තත්වයක් කියලා මේ පටලවා ගැනීමක් ඇත්තෙත් නෑ මුදු භූතේ කම්මනියේ එතකොට හිත හිත නෙවෙයි පුද්ගලයාත් මුරුදු වෙනවා කුඹලෙක් යටට අහුවෙච්ච මැටි පිට වගේ ඕනේ තාලයකට අඹන්න පුළුවන් විශේෂයෙන් කියනවා නම් භාවනා කරලා යම් වෙලාවකට හිත සමාධිය ඇති කර ගන්න දන්නවනම් ඒ සමාධිය ඇති වෙච්ච හිත ධරණ කය ඕනේ ආසනයකට යන්න පුළුවන්. එතෙන්ට එනකම් මේක හරීම හිතුවක්කාරයි. මේක තමන්ට කැමති ආසනක ඉන්න බෑ උලක් උඩ තිබ්බා වගේ කට උඩ තිබ්බා වගේ. නමුත් හිත කීකරුණාට පස්සේ ඕනේ ඉරියව්වක් ටික ටික ටික ටික දවසට පුරුදු කළොත් තමන් ආශා කරන ඕනේ ඉරියව්වක තියාන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් අර වගේ හිත සමාධිගත වෙන්නේ ඉස්සෙල්ලා හිතේ ඉන්න ඉරියව්ව පෙළගස්සන්න හදනවා, ඍජු කරන්න හදනවා. ඉතින් ඒ තාක්කල් උදුමාකාර වදයක් විඳිනවා. මේ නිසා ඉස්සෙල්ලා අපිට කරන්න තියෙන්නේ කයට කැමැති ඉරියව්වක් දීලා අරමුණක හිත සමාධිගත වෙන්න ආරිනවා. සමාධිගත වුණාට පස්සේ අපි අර කය නැවතත් හිමීට මිට ටික ටික ටික ටික පහසු ඉරියව්වකට නැත්නම් තමන් මනාපීරියවකට හදා ගන්නකොට ඒකට මොකද හේතුව හිත කීකට වෙනකොට මුදු බුත මුරුදු භාවයටපත් වෙනවා. කම්මනීය කියලා කියන්නේ කර්මන්නේ වෙනවා. හරියට තම්බලා ගත්ත හොඳ රොන් මැටි පිටක් වගේ මැටි බලන් හදන මනුස්සයාට ඕන විදිහට මැටි නමන්න පුළුවන් එහාට මෙහාට කර්මන්නේ වෙන්න පටන් අර ගන්නවා. අන්න ඒ වගේ වෙලාවෙදී තමයි හිත හොඳට Taman දන්නවා හිතුවක්කාරකම් නැහැ, ඔලොමල ගති නැහැ, කියන දේ අහන ගතියක් තියෙනවා. හිතේ එතකොට හරියට මේ මැටි කැටයක් මැටි පිටක් අඹලා ගලක් උඩ අත හැරියපුවාම ඒක තක්කාල වැටිලා ගලේ හැඩේ අර ගන්නවනේ. ආය හොල්ලන්න බෑ. ඒකට තිත ඉෂ්ඨිත ගතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් කොහොල්ල ගුලියක් අරගෙන කටුමැටි පිටියකට දමලා ගැහුවොත් ඒ කටුමැටි පිටිය බදාගෙන අල්ලනවා ඊට පස්සේ ඒක හෙල්ලෙන්නේ නැහැ. අන්න වගේ මේ භාවනා කරලා ගත්ත හිත අසංවර නැහැ. අරමුණ කර්මොන්ට පණින්නේ එහෙම අල්වන අල්ලන ප්ලග් වෙනවා වගේ. ප්ලග් එකට තියලා ගහපුවාම ඒක අල්ලනවා. ආනි වගේ තමයි තේරෙනවා හිත තියෙන මොන අරමුණේ හරි අල්ලා හිටන ගතියක් තියෙනවා. ආනින්ජප්පත්තේ සැලෙන්නේ නැහැ. මඩේ හිටපු ඉන්නක් වගේ එහෙම නැත්නම් උලන් වදින් තැනක පිටියක් මැද පත්තු කරපු පහන් දැල්ලක් වගේ සැලෙන්නේ. ඒ කෙලින්ම චිමිනියක් දාපු ලාම්පුවක දැල්ලක් වගේ ඉහළටම තමයි පත්තු වී පත්තු වී යන්නේ එන්නේ වෙනි වේලාවක තමයි ਸਰවචනාංශය සඳහන් කරන්නේ මේ චමංගේ හිතේ චර්යාව ගැන බලන්න හොඳ වෙලාවක් කියලා. චේතෝපරිය ඥාණය නැත්තම් හිතක් වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න මෙන්න මේ විදිහට පසුවිම සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරාට පස්සේ එහෙම නැත්නම් හිත කීකරු කරගත්තට පස්සේ එහෙම නැත්නම් හිත කර්මණ්‍ය කරගත්තට පස්සේ ඒ හිතට රාගයක් මතුවෙන නැත්නම් මනාපයක් මතු වුණා නම් එයා මේ මනාපමත වෙච්ච හිත කියලා දැනගන්නවා සරාගං චිත්තං ඊට පස්සේ එහෙම නැත්නම් ආශාව නැති වෙච්ච හිත කියලා එකක් තියෙනවා ආනපානේ ඉසිසල මතුවෙනකොට ලොකු ආශාවක් ඇති වෙනවා නේ දැන් නම් මට කලාතුරට පස්සේ කලාතුරකින් බොහොම කාලයක් මහන්සි වුණාට පස්සේ ආනපාන රැලි 10ක් 15ක් බලන්න පුළුවන් කියලා ඒ ආනපානෙට මනාප හිත පහළ වෙනවා සමහරලාට 10 15 20 බලා ඉන්නවා ආනපනී පාවෙන. නැත්නම් ආනපනී නීරස වෙනවා. ඒතකොට විතරාග හිතත් පහළ වෙනවා. ඒතකොට මේ යෝගාවචරය දන්නවා මේ තාම ආසාවෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් මුදුන්පත් වෙච්ච වෙලාවට තාම ආසාවෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් මුණට මුණ දාලා හිටියට පස්සේ හරි සතුටක් ඇති වෙනවා. නමුත් ඒක ටික කාලයක් එහෙම අසුර කරනකොට එපා. ඒ අරමුණක් අලුතෙන් හිතට වැටෙන ගමන් නැත්නම් මාරු වෙන අරමුණු වලදී වැටෙන වැටෙන හිත වැටෙන වැටෙන අරමුණ ප්‍රිය ගතියක් තමයි තියෙන්නේ. එකම අරමුණක් බොහෝ වෙලා බලන ඉන්නකොට එපා වෙන ගතිය තමයි තියෙන්නේ. මේක ਸਰුවචනාංශය ඉතාමත් ප්‍රයෝගශීලීව සරාග සා වීත රාග පෙන්නලා දෙන්න පාවිච්චි කරනවා. අපේ එදිනදා කාම ජීවිතයේ තියෙන්නේ හිත අත්ෙන් අත්තර පයින් කුරුල්ල වාගේ පිස්සු හැදිච්ච වඳුරෙක් වාගේ අරමුණෙන් අරමුණට පයින්. අපි දන්නේ නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් මොන න්‍යාය පත්‍රයද මෙයා දුවන්නේ කියලා. ඒ හිතක් අපි එක තැනක තැම්පත් කරලා කය දඟලවන්නෙත් නැහැ, වචනේ දඟලවන්නෙත් නැතුව හිත එකම අරමුණකට ඉන්න දෙනවා. ඉතින් එයාට හරි අමාරු. අර කැලේ හිටපු කුළුමී හරකෙක් ගෙනල්ලා ගම්මැද්දේ බැඳගත්තා වගේ මේවා කුළු ගති පානවා. ඒ කුළු ගති පාන්නේ අර පුරුදු කාමච්ඡන්දයට යන්නේ. අරමුණින් අරමුණ පැන පැන යන. ඉතින් අපි සීලේ දාලා, සද්ධාව දාලා, සතිය දාලා පුළුවන් තරම් බලනවා එකම අරමුණක තියන්න. ඒ බුදුහාමුදුර අපිට දීලා තියෙන අරමුණත් උපේක්ෂා අරමුණ. ආශා කරන අරමුණක්වත් තරහ වෙන අරමුණක්වත් නෙවෙයි. ඉතින් මේක හරියට මේ සුදු පාන් පෙත්තක් කන්නා වගේ මොනවත් නැහැ, ජෑම් නැහැ, බටර් නැහැ, චීස් නැහැ, ඔය කාපක්. ඉතින් කනකොට කනකොට ආනාපානෙම ලැබුණාත් පිම්බීම හැකිලිම ලැබුණා වම දකුණ කියලා සක්මණේදී ලැබුණා එපා වෙන ගතියකට එනවා. එතකොට ඊගේ මනාපේ වෙනකොට අමනාපේ පහළ වෙනවා. ඒ නිසා අපිට ඕනේ නම් සංසාරයේ ඇතිවෙන ප්‍රධානම හේතුව තණ්හාව රාගය කියලා අපි දන්නවනම් එකම අරමුණක හිත තිබ්බ ගමන් ඕම විත රාගේනවා. මොන් තෘෂ්ණාව වෙනකොට එපා වීම එනවා. ඉතින් යෝගාචර දන්නවනම් මේ කියන්නේ නිවනට යන්න පුළුවන් පාරක් මේ. රාගේ ඇති කරලා පෙන්වන්න පුළුවන්. යගේ නිදිනින්ද යන්න දුන රාගය ඇති කරනවා. ඒ කාර්මුණට දාපු ගමන් විරාගය පහළ වෙනවා. එහෙම නැත්නම් වීත රාග වෙනවා. එහෙනම් නීරස වෙනවා. කම්මැලි වෙනවා. ඉතින් මේ හිතක චාරයක් ඇති හිතක වීත රාගය පහළ වෙනවා. චාරයක් නැති හිතේ රාගය පහළ වෙනවා. ඉතින් මේ දෙකම තියෙනවා නම් නැත්නම් එක පැත්තකදී රාගය පහළ වෙනවා, එක පැත්තකදී රාගේ නැති ගතිය විතරාගේ පහල වෙනවා. ඉතින් මෙතන මැද මධ්‍යම පාවත මැදමාවත අතරමැදි භාවය මෙතන තියෙනවා කියලා යෝගාවචරණ සතුටක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි රාගෙත් නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ විතරාගියත් නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඔය දෙක මැද. ඉතින් මේ චිත්තම් භාවේති නැත්තම් අධිචිත්ත භාවනාය නැත්තම් චේතෝ පරණතා කියලා කියන්නේ යෝගාවචරය දැනගන්නවා අසමජ්ජාති හිත පාලනයකින් නැති හිත අරමුණට පැන පැන ගිහිල්ලා වෙහෙත වෙච්ච හැටි දාන්නවා. නමුත් බුදුහාමුදුරෝ ලෝකේ පහළලා බුද්ධ ශාසනයක් ඇතිලව ක්ෂණ සම්පත්තිය ලැබුණාට පස්සේ එකම අරමුණක හිත තිනකොට ඇතිවෙන නීරසකමක් දානවා. ওই දෙකෙන් අඩු එක මොකද්ද? අපේ හිත දන්නේ නැති දේ තමයි නීරසකම. ඒ නිසා බුද්ධ ශාසනයෙන් අපිට නීරසකම ගෙනල්ලා දෙනවා. භාවනා කරන්න කරන්න ගෙනත් දෙනකොට මේ යෝගාවචරය අඬන්න පටන් ගත්තොත් අනේ මට නීරසකම ආවා, මට කම්මැලිකම ආවා, මට බයක් ආවා, මට සැකයක් ආවා, මට අනිශ්චිතභාවයක් ආවයි කියලා. ඉතින් මේ මේ වැඩේට බෙහෙත් ටික එකතු කරනකොටම මේ ආඩන්න පටන් ගන්නවා. ඒෂා චිත්තම් භාවීති කියලා කියන්නේ මේ විතරාගේ පහළ වුණේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් කෙලෙස් අඩුවීමක් වශයෙන් සතිය පිහිටීමක් වශයෙන් කියලා තේරුම් ගන්න නම් කොච්චර හිත පිළිබඳව දැනගන්න ආසාවක් තියෙන්න ඕන. බෞද්ධයා තුල මේක නැහැ. බෞද්ධයා තුල මේ රාගේ නිසා මේ සංසාරය ඇවිදින්නේ කියලා දැනගත්තට වැඩිම රාගේ වවන. බුද්ධ ශාසනයේ පෙන්වන්න හදන මේ වීත රාගය සමානව දැකගෙන අතරින් මධ්‍යම ප්‍රතිවදා හදා ගන්න තියේදී මුළු බුද්ධ ආගමම අද මේ එක එක වර්ගේ රාගය ඇති කරන්න කරන විකාරය නැත්තම් මේ පිංකම් කියන જાතිය කාමරාගේ නන් නොවෙන්න පුළුවන් මේක අම්මු භවරාගයකට වැටලා තියෙනවා. ඒක නිසා යෝගාවචරයා මේ කාමරාග භවරාග ඉභවරාග ප්‍රතික්ෂේප කරන්න ඇවිල්ලා භාවනා කරන්න ගියාට පස්සේ කවදාකවත් අත්විඳු නැති විදිහේ නීරසකම් ඒකාකාරීකම් කම්මැලි ගති සැක අනිශ්චිත ගති පහළ වෙන්න පටන් ගන්නවා. කිසි කෙනෙක් කිසිම යෝගාවචරයක් ඒක මේ භාවනාවේ ජීවනක් කියලා හිතන්නවත් කැමති නෑ කියන ප්‍රකාශයක් නෑ. ඒක නෙමෙයි මේකේ තියෙන වඩාත්ම හාස්‍යජනක දේ උගන්නන කිසිම ගුරුවරයෙක් පිළිගන්න කැමති නෑ කර්මස්ථානාචාර්යවරයෙක්. මේ භාවනාදී පහළ වෙන මේ නීරසකම භාවනා ප්‍රතිඵලයක් වශයෙන් ශිෂ්‍යයෙකුට කියලා දෙන්න කැමති නෑ. මේක බටහිර ලෝකේ භාවනාව භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේ මයින්ඩ්ෆුල්නස් නැත්තම් සතිය ගන්නෙ. ඒ සතිය වඩනකොට ඇතිවෙනා වූ මේ නීරසකම භාවනාට විරුද්ධව බුද්ධ ධර්මයට විරුද්ධව දැන් ප්‍රධාන වශයෙන් කෑ ගහන්න පටන් ගන්න තියෙනවා. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ලෝකේ රසස්වාදේ නැති වෙනවා. එහෙම නැත්නම් Tamange ව්‍යාපාරත් කරගෙන යන්න බැරි වෙලා. එහෙම නැත්නම් වෙනදා තිබුණු මේ රසකාමීත්‍ය රස ලෝලත් වේතහ ඒ වගේ අභිරමණය කරන ගතිය නැති වෙලා කියලා ඒ ධර්ම ප්‍රතිඵල ලැබිලා ඒ ප්‍රතිඵල වලට බුරනවා. ඒ ප්‍රතිඵල වලට කඩාපයි. ඒ ප්‍රතිඵල දන්නේ. ඉතින් ඒකේ හොඳට පේනවා මේ මිත්‍යා දෘෂ්ටිකව මිනිස්සු භාවනා කරන්න ගියා. ඒ මනුස්සයාට මොන ප්‍රතිඵලය ලැබුණත් ඒක කටුකොහලක් කරගන්නවා. ඒක නෙවෙයි විහිළුව මේ බෞද්ධයටත් ඒ වැඩේ වෙලා. ඊටත් වැඩිය දේ ඒක උගන්නන ගුරුවරට තේ වෙලා. ඉතින් ගුරුවරයා කරන්න හදන්නේ මයිලකට කට්ටිය ගෙන්න ගන්න අර සැප දෙන්නම් මේ සැප දෙන්නම් කියලා අන්තිම දිව්‍ය ලෝක සැප ඉදිරිපත් කරලා දීලා පෙන්නලා දීලා තිනවා. එහෙම නැත්නම් මේ භාවනා කරනට අරක මේක හම්බ වෙයි කියලා දෙඤ්ඤන් සල්ලි වලට උගන්වනවා වගේ මේ භාවනාවේ විකාර જાති බෙන්නන්න පටන් ගන්නවා තියෙනවා. මේ භාවනාවේ මෙන්න මෙවුව මේවා තමයි ලැබෙන සාමාන්‍ය ඵල නැත්නම් තිත්ත ධම්මික ඵල කියලා පෙන්නන්නේ. නැවතත් කාම රාගය කියන කුණු කන්දල අතහැරලා භව රාගයට බඳිනවා. නමුත් මේ වෙනුවට ඇති වෙන්නේ විරාග හිතක්, නීරස හිතක්. ඒක භාවනා ප්‍රතිඵලයක්. මෙන්න මේ භාවනා ප්‍රතිඵලයට දැක දැක දැන දැන කොච්චර වෙලා මුහුණ දෙන්න පුළුවන්ද කියනකොට නම් ඔන්න පිටකොන්දක් හැදෙනවා. ආධ්‍යාත්මික පිටකොන්දක් හැදෙනවා. හැබැයි ඉතින් සාමාන්‍ය කාම ලෝකේ හැටියට බලනකොට ඒක පරාජයක්. ඒක නෝන්ජල්කම. ඒක නිකන් සමාජශීලී ප්‍රගතිශීලී ගතියක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා හිත කියන එක දැනගන්න ඕනේ නම් කෙනෙකුට මේ සරාගීව ගත කරන අවිචාරවත් අපේ ජීවන රටාවේදී අපි විවිධ රසලෝලීත්වයට නැත්නම් විවිධාංගී කරනකොට සැනකෙලි වලට පවත්තන ආතාව එකක්. එකම අරමුණක ඉන්නකොටපත් වෙන මේ නීරසකම ඒකාකාරීකම එකක්. මෙන්න මේ දෙකම සම්මසියේ දැකගන්න එකම නිකන් තරාදීක තට්ටු දෙකට දාලා මේ දෙක සමබර වෙනකම් කරන්න අපි කොච්චරක් නීරසකම යාලු කරගන්න වෙයි. කොච්චරක් නීරසකම උදේට කනවා දවල්ට කනවා වගේ අපිට දෙවේලේ ආහාර ටික වගේ කරගන්න වෙයිද? ඉතින් මේකට සූදානම් මනසක් තියෙන්න ඕනේ සම්මාදිට්ඨියක් තියෙන්න ඕනේ. නැත්නම් අපි නීරසකමට දොස් කියනවා. ඒ වාගෙම තමයි අපි ඊ කතා කරපු ටිකයි මේ මං සම්පින්දණය කරේ. ඒක නිසා භාවනාවේදී ඇති වෙන මේ විරාගය විරාගයේ වශයෙන් තීරුම් අරගන්න නම් ඒ ඇති වෙන කම්මැලිකම නීරසකම ඒකාකාරීකම නිදිමත ගතිය ද්වේෂයකින් තොරව ප්‍රඥාචෛතසිකයෙන් බලන එක කියන්න තියෙන්නේ මේ භාවනා කරනකොට මතුවෙන මේ නීරසකම විවේකයක් කියලා හිතන්න. උදිකලාවක් කියලා තේරෙනවා. විස්්‍රාම වීමක් වශයෙන් තේරෙනවා. කවදා හෝ මේ නීරසකමන දොස් කියපු කෙනා භාවනා ප්‍රතිඵලයක් මේක හුදේකලාවක් මේක විවේකයක් මේක විස්රාමයක් කියලා තේරුම් ගත්ත දවසේ හරියටියට යාට තේරෙන්න පටන් ගනී සංසාරේ කොච්චරනම් අපි මේ තනිකමය පාළුවය නිදිමතය කියලා මේකට අභාග්‍ය සම්පන්න දෙයක් කරගත්ත හැටි කටුකොහලක් කරගත්ත හැටි මේකට විනෝදාංශ හොයපු හැටි මේක නැතිකරන්න හදපු හැටි බලනකොට පේනවා මේ නීරසකම නම් නිතරම අපිට එන්න උත්සාහ කරලා තියෙනවා අපේ సంతානිය ඇතුළට. නමුත් එනකොට ඒක මුස්පේන්තුවක් කාලකන්නිකමක් කියලා පාළුව දේවනත් කරලා උඹ නාඩං උලලේනෝ කියලා ඉතින් ඒ පාළුවටම තමයි මේක. ඉතින් ඒක නිසා සමාජශීලී වෙන්න හදනවා. ඒක සීල නව නිර්මාණ කරන්න හදනවා. ප්‍රගතිශීලී වෙන්න හදනවා. ඉතින් ඒ එන පාළුව උලලේන ඇඬුවා වගේ. බඩදරුවා මගෙනුට උලලේන හඬ ඇවුනොත් බඩ ගප්සා වෙනවයි කියලා අපේ අම්මා කියලා තියෙනවා. ඉතින් ඉතින් උලලියනගේ අතහඬ ඇහෙන්නවත් කියන්නේ උලලියනෙක් ඇහුවොත් මිනි හතක් හත් දෙනෙක් මැරනවායි කියලා. ඉතින් ඒ පාළුවක් එන්න පටන් ගන්නවා භාවනා කරනකොට මිනිස්සු යන්නේ රෑ හීනේ හඳෙන්. භාවනාව අල්ලන්නේ ඒ මොකද මේ පාළු ගතිය ඇවිල්ලා. මේ නිදිමත ගතිය ඇවිල්ලා. මේ කම්මැලි ගතිය ඇවිල්ලා. ඉතින් ගුරු උරුත් කරලා තියෙන්නේ ස්ටාර්ට් කරපු කාර්යයක් තියාගෙන රෑ 11ට හරි කමන්නේ නැහැ. නිපාලු ගතිය આવොත් ගෙදර පිටත් කරන්න. ඒකට උත්තර තියෙන්න eBay. හැබැයි මේ පාළුව එන්නේ භාවනා කරපු නිසා මේ විරාග හිතේ ස්වභාවය කියලා කියලා දෙන මනුස්සයා දන්නෙත් නැත්නම් එන කෙනා දන්නෙත් නැත්නම් උන්දලාට කොහොමද චේතෝපරණතාවයක් නැත්නම් හිත හිතක ස්වභාවය දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔක්කොම අර කියන ಗುಣ ටික ඇති කරගෙන මේ භාවනා කරනකොට එන මේ නීරස කම්මැලිකම සරාගේ හිතේ අනිත් පැත්ත. මේ දෙකෙන් එකක්වත් නිවන නෙවෙයි. මේ සරාගේ හිත ආගේ කරන්නත් එපා. මේ විතරාගේ හිත ආගේ කරන්නත් එපා. ওই දෙක දෙපැත්තෙන් එහාට මෙහාට පයින්නකොට මැද අහුවෙනවා. මධ්‍යම ප්‍රතිපදාව කියලා එක. ඒකෙන් මේකට පයින්නකොට මේකෙන් ඒකට පයින්න. මෙතෙක් කල් ඒක මේක නෑනේ ජීවිත තනි කර රාගෙනේ. දෙග්නති භාවනාවේදී විතරාගේ පොඩ පොඩ පෙන්නනවා. එතකොට පේනවා ඒක මේකට මේකෙන් එකට පයින්නකොට මැද යටිපහුව වෙනවා මධ්‍යම ප්‍රතිපදා. ඒක තමයි අපි පාවිච්චි කරන්න ඉස්සරහට රාගය ආවොත් අපි දැනගන්න ඕනේ අරමුණු මාරු වෙන ගතිය නිසා මේ රාගය ඇවිල්ලා තියෙන්නේ. විිත රාගය ආවොත් නීරසකම කියන එක අපි ගත්තොත් එකම අරමුණේ බොහෝ වෙලා පැවතිච්ච නිසා මේක වෙලා තියෙන්නේ. ඒක නිසා මේක මේ භාවනා කරපෙකේ ප්‍රතිඵලයක් කියලා අගේ කරන්න ගිය කෙනාට මේ හිතක් කියන එක තේරෙනවා. භාවනා හරියන හැම වෙලාවකම අපිට එන ප්‍රතිඵල අපි ද්වේෂයෙන් හරි මෝහෙන් හරි රාගයෙන් හරි අනුසයට අහුනොත් වැරදි ආදර්ශ දෙන්නේ. වැරදි අර්ථකතන දෙන්නේ. අපි ඒක දැනගෙන ඒ වගේ අනුශේධ ධර්ම වලට මත් වෙන්න දෙන්නේ නැතුව, උපක්ලේශ ධර්ම වලට යට වෙන්න දෙන්නේ නැතුව මේක දිහා බලන්න පුරුදු වුණොත් හිත කියන්නේ මොකද්ද තේරෙන්නේ. ඒ වගේම සදෝ සංවාචිත්තං, වීත දෝ සංවාචිත්තං. නුරුස්නා ගතිය හටියට පහළ වෙනවා. ඒක කියලා තියෙනවා. ඒක ධම්මසංගණේ අටුවාවෙම ලියලා තියෙනවා. ගිහිගේ වසන කාමභෝගියා සංසාරයට බැඳින්නේ රාග නිසා. එයාට තියෙන්නේ කාම ආශාව, දරුවන්ගේ කාම ආශාව, අම්මගේ අප්පගේ කාම ආශාව. ඒගොල්ලෝ කාම ආශාව කියන්නේ මේ භව සම්පatti කියලා ඔකට කියන්නේ. උපදී සම්පatti කියලා. ඒකට හම්බ කරනවා. සඳ උදේ අමුඩ ගහගත්තාම දිකුරද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව ඉතිං ඕවර් ටයිම් කර කර ඒ දුවපාන් මේ දුවපාන් යාට ඵලයන් චාන්චු මෙයාට ඵලයන් චාන්චු තමයි. වැඩිම හම්බ කරනවා. ඉතින් ඒ නිසා මේ මනසයා රාගෙටම ගෙවිලා යනවා. සීලයක් සමාදන් වෙච්ච ගමන් එයා රාගයේ තියෙන ආධිනව දන්නවා පුදුම විදිහට තද වෙන්න පටන් ගන්නවා. සිල්ලොතුන් අතර විතර ද්වේෂය ටොංගණන් තියෙන වෙන කොහෙවත් නැහැ. ඕඩ දැනග. පැවිදි වුණානේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අනේ අර ගී ඉන්න කාලේ ෂෝක් එකට තිබ්බා මේ දරාගෙන කියන ඉන්න පුළුවන් ගැතිය. ඒ නිසා ධම්ම සංගණී අටුවාවේ තියෙනවා. සිල්වතා රා ද්වේෂ සංසාරට බැඳෙන්නේ ද්වේෂය නිසා. සිල්ලතුන් ගාව පුදුමාකාර නුරුස්නා ගතියක් තියෙනවා. ඒක හොඳටම වැඩි වෙනවා. පිස්සු ඩබල් වෙනවා භාවනා කරන්න ගියාම. සාමාන්‍ය පිස්සුවක් තියෙනවා පැවිද්ද අතර කව කාගේ ළඟ. ඒක කහපාට ඇඳගෙන ඉන්නේ දාන්න මිනිස්සු දාන්න මෙයාට පිස්සු කියලා. දකින්නකොටම දාන්න. මට නම් ගිහි කාලේ ඉන්නකොටම හාමුදුරුවනේ දකින්නකොටම hina යනවා මට. ඒ කියන්නේ ජාතික ජෝකර්ලා කියලා මං කියන්නේ. ජාතිය හිනස්සන කට්ටිය. පිස්සු කෙලින කට්ටිය. ඒක ඩබල් වෙනවා පිස්සු හොඳ එකට එනවා භාවනා කරන්න ගියාම. ඉඳගෙන ඉන්න ඉරියව්වේ එපා වෙනවා. හුස්මද වැටෙනවා ඒකත් එපා වෙනවා. කන්න දෙන එකත් එපා වෙනවා. දකින්න දෙයත් එපා වෙනවා. ගුරු රැත් එපා වෙනවා. මධ්‍යස්ථානෙත් එපා වෙනවා. ජීන් ද්වේෂයෙන් පටන් අර ගන්නවා. පළවෙනිම එන එක තමයි ඒ අනුරුස්නා ගතිය. මොන්නා කරන්න ගියත් එපා වෙනවා. ඒ මොකද අර සතිය නිසා දැන් හිත හැඟුම් මොදා හරින්නේ හිත පුදී තීරුවක ගමන් කරන්නේ. කෝච්චි පීලක තියාගත්ත කෝච්චිය වගේ එහෙමේ හරවන්න බෑ දැන්. මේක දිගේ යනකොට කෝච්චි පීල කැපෙන හැටි දැකලා තියෙනවද දන්නේ හරවන තැන් වල. කෝච්චි පීලේ පීලේ ඇතුල් පැත්තේ මැදෙනවා කෝච්චි තියෙන යකඩ රෝදේ ඇතුල් පැත්තේ පතුරක් ගින්නි විසිනවා. කාර් එකක් හරවනකොටත් ස්ටියර් වීල් එකෙන් පිටිපස්සේ ඩිෆරන්සල් එකේ පොඩි කැපිල්ලක් කැපෙනවා. කෝච්චයක් හරවනකොට ඉතාමත්ම පුංචි කෝණකින් තමයි කෝච්චිය හරවන්න පුළුවන් එක තැන කපන්න බෑ. ඒකෙදි ඇක්චුලි කැපෙන කැපිල්ල වගේ තමයි යෝගාවචරයේ තියෙන මේ අරමුණකට හිත වැඩිච්චාම එන නුරුස්නා ගතිය. ඉතින් ඒක ද්වේෂයෙන් බලන්නේ නැතුව මේ හැටි භාවනා කරන්න ගියාම හැටි ඒ නිසා මට ද්වේෂය එන්න පුළුවන් නුරුස්නා ගතිය එන්න පුළුවන් ඒ වගේම වෙනදා මේ භාවනා නොකරන වෙලාවේ හේනියක් ගැව්වත් බල්ලෙක් බිරුවත් මොනවා කරුවත් එන් ගාලල්ල එන ගානම කම්මලේ බල්ලට වගේ මෙහෙදි නිකන් හරි කවුරු හරි කැස්සොත් අම්මද බොල පහුවෙන්ද පොලිමයි චෝදනා පත්‍ර මේ කහිනවනම් අපිට භාවනා කරන්න බෑ වහිනවනම් අපිට භාවනා කරන්න බෑ කරුණාකල කැස්ස නැතර කරන්න නැත්නම් වැස නැතර කරන්න කිලි චින් චෝදනා gedare ඉඳදී එන ගානට කහින මොකක්ක ගන්න භාවනා කරන්න ගියාට පස්සේ මොන්නම දෙයක් කර උස්සන්නේ නැත් තැනකට එනවා පොඩි වැරද්දක් වුණොත් පොඩි කකුලේ වේදනාවක් ආවොත් පොඩි උගුරේ අමාරුවක් ආවොත් ඇයි මෙහෙම වෙන්නේ කියලා අහනවා හරියට කවදාකවත් කකුලේ වේදනාවක් දැකපු නැති කට්ටිය වගේ. භාවනා කරපු නිසා අපි එකක්ද? ඒක නෙමෙයි කාරණාව හිත ප්‍රනීත වෙනකොට අර පුංචි දේවල් වනමුකේ පාදවුවට පස්සේ වනමුකේ රිදෙනවා වගේ. තුවාලේ බේත් කරන නිසා තුවාලේ හොදනකොට ඒක රිදෙනවා වගේ. භාවනාදී මේක ඔද්දල් වෙනවා. ඒක දන්නේ නැති වුණොත් යෝගාවචරයට මේ නුරුස්නා ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයා මේ මේ සදෝස හිත එහෙම නැත්නම් කැඩෙන දීගේ හිවණල්ලත් ඇදට පේනවා වගේ ඕනම දෙයක් නරකට යනවා සදෝස හිත ආවට පස්සේ. එතකොට යෝගාවචරයට සාමාන්‍යයෙන් තියෙන වෙනදා වුණත් ඉවසන ගතිය අදිවස ගන්න බැරි තරමට කේන්ති යන ගතියක් වගේ නිකන් නිකන් කේන්තියට එළඹිලා ඉන්නව ගතියක් වගේ තියෙනවා. ඒක මේ භාවනා කරන නිසා නැත්නම් එකම පෙතක සතිය පිහිටන නිසා එන එකක් කියලා කිසිම කෙනෙකුට හිතා ගන්න බෑ. ඒ වගේම මේ නුරුස්නා ගතිය දෙපැත්තට යනවා. එක්ක Tamanට දොස් දෙනවා නැත්නම් ඒක කරපිකනට දෙස් දෙනවා. අත්තානුවාද බයක් වෙනවා, අත්තානුවාදයක් වෙනවා නැත්නම් පරානුවාදයක් වෙනවා. එක්ක Taman දෙස් දී ගන්නවා. මට මේ සීලය රැක ගන්න බෑ මට අරමුණේ තියාගෙන ඉන්න බෑ මට සද්ධාව නෑ කියලා දැන් සීරු මාරු වැඩක් නියන්නේ දැන් ගෙදර ඉන්නකොට නැත්නම් සාමාන්‍ය සීල ජීවිත ගත කරන වගේ නෙවෙයි අරමුණේ පවත්තන්න යනකොට මට මේ තරම්ම පියවර තුන හතරක් බලන්න බැරිද මට මේ තරම්ම හුස්ම දෙක තුනක්වත් බලන්න බැරිද කියලා Taman පිළිබඳ ද්වේෂය වැඩි වෙනවා එතකොට කවුරු හරි සක්මන් කරනකොට පියවර දෙක තුනක් බල බල ඉඳදී ළඟින් කවුරු හයියෙන් ගියොත් ඒ මනුස්සයාට තරහ යනවා. වෙන මොන හරි වුණොත් ගහක් කොලක් හෙල්ලුණොත් ඒකත් එක්ක තරහ යනවා. ඒක Tamanට හෝ අනුන්ට දෙස් දෙනවා. එහෙම නැත්නම් හිතනවා මේ භාවනා කරන තැනකවත් මේ මිනිසුන්ට මේ පිළිවෙලකට වැඩ කර කරගෙන යන්න බැරිද? කියලා මේ ලෝකෙ මට්ටම් නැත්තේ මොකද කියලා ප්‍රශ්නයක් එනවා. මේක රවුම් වෙලා තියෙන තු හතරස් වෙලා තුන ලක්මන් මලුවක් කරේ දා ගන්න තුන. මේක හැම තැනම හතරස් මේ රවුන්නේ. උඩ පල්ල ගිහිල්ලා ඉතින් මේ හැම එකටම තරහ යනවා. කිසිම යෝගාවචරයකට ඒ එන ලකුණු එකක්වත් මේ භාවනා මානසිකාර නිසා නැත්නම් හිත ප්‍රනීත වීම නිසා වෙන එකක් කියලා කියා ගන්න බැරි නිසා යෝගාවචරයව වාර්තා කරන්නේ තරයි. ඒ වගේම ඒවා ඉවත් කරන්න හදනවා. මේ ලෝකෙ මට්ටම් කරන්න හදනවා. එහෙම නැත්නම් මේ තමන් සිරපු දෙයක් දා ගන්න වෙනුවට ලෝකෙට හමක් දාන්න හදනවා. ඒක තමයි කට්ටිය කරන්නේ. මෙතන තමන්ගේ කට වහ ගන්න කට වටේට වැට බඳ ගන්නවා. මෙන්න නැතුව රට වටේ වැට බඳින්න හදනවා. මේ කටයුතු යෝගාවචරයෝ ගේන මේ යෝජනා යෝගාචරයෝ ගේන මේ ජීවුණු පවිත්‍ර දියුණු පවුණු කරන දිහා බලනකොට මේගොල්ලෝ මේ අලියන කඩුළු තියෙද්දි මේ කූඹියන තැන් වහන්න පටන් ගන්නවා. ඒක අර ද්වේෂයි චෛත්‍යකේ හැදී. ඒක ගැන එච්චරම ගණන් ගන්න ඕනේ නැහැ. මොකද පහුවෙන්ද ඔයා වෙන යෝජනා පත්‍රයක් ගෙනු. ඊට පහුවෙන්ද ආයෙ චෝදනා පත්‍රයක් ගෙනු. චෝදනා පත්‍ර මිදක්කව ඒකකවත් ගන්න දෙයක් නැහැ. මේ හේතුව හිත ඔද්දල් වීම නිසා කවදා හෝ යෝගාවචරයට තීරුම් ගන්න පුළුවන් වුණොත් මේ සරාගතියන හිතේ සදෝෂේ එන්නේ නැහැ. සදෝෂේ තියෙන හිතේ තරාගේ එන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය ආවනම් පුංචි සතුටක් තියෙනවා රාගේ නැහැ කියලා. රාගයක් ආන පුංචි සතුටක් තියෙන ද්වේෂය නෑ කියලා. මේ දෙන්න එකෙක් එන්නේ අනිත් එක පාගගෙන. ඒ නිසා රාග හිතක් ආපු වෙලාවක තමන් දන්නවනම් දැන් රාගෙන් රත් වෙලා රාගෙන් තෙත් වෙලා ඉන්නේ කියලා. ඒ වෙලාවේදී ඇත්තටම තියෙන අමානුෂික විදියට මේ ශරීරයේ රසායනික ශරීරයේ රාගය ඇති කරනවා. එතකොට ඒ වෙලාව බලන ද්වේෂයක් ගන්න බලන්න කියලා. ද්වේෂයේ 100%ක්ම යට වෙලා. ඊට පස්සේ ද්වේෂයක් ආපු වෙලාවක බලන කන්‍යම් මරණ්‍යම් කියන හිතන වෙලාවක ආපු වෙලාව බලන මෛත්‍රියක් එහෙම කිට්ටු කරන්න බෑ. කතා කරන්න බෑ. ඒකට රාගයත් එම නැහැ. නමුත් අපි වෙලා තියෙන අර తත්‍ර తත්‍ර ආවිනන්දනී කියලා රාගය ආපුවම රාගයත් එක්කම මැරෙන්න හදන ඔළුව පොළොවේ ගහගෙන. ද්වේෂය ආපුවම ද්වේෂයත් එක්ක වෙනවා. රාගය ආපෙලා ද්වේෂය පොඩ්ඩක් බලන්න. ද්වේෂය ආපෙලා රාග පොඩ්ඩක් බලන්න. පලාතක නැහැ. එනිසා යම් තැනක හිතට රාගය ආවනම් යා ද්වේෂය පාගගෙන තමයි එන්නේ. යම් තැනක ද්වේෂය ආවනම් රාගය පාගගෙන තමයි එන්නේ. ඉතින් මේ විදිහට එකවරකට එකයි ඔලු උස්සන්නේ. මේ රාග ද්වේෂ මොහ කියනවයි මෝහේ නම් හැම තැනදීම තියෙනවා. රාගෙත් එක්කක් තියෙනවා, ද්වේෂයක්ක් තියෙනවා. රාගේ තියෙන තැන ද්වේෂය ඉන්න බෑ, ද්වේෂයේ තියෙන රාගේ ඉන්න බෑ. ආනේ බව Taman දැනගත්තොත් ධනිකණ්ඩ නම් චිත්ත භාවනාව කියන එක තේනවා. Tamanට පෙර සලකුණක් නොකර එක පාට රාගයක් එනවා. ඉතින් රාගයක් අපම අපි රාගය ගැන පශ්චාත්තාප වෙනව වෙනුවට එයා නෑ මේ හිතක හැටි මෙහෙමයි. හැබැයි මේකේ චිත්ත නියාමයක් තියෙනවා මේකේ ද්වේෂය නෑ. ඒ නිසා මේ රාගය ආපු වෙලාවේ බැලුවොත් ද්වේෂය තියෙනවද කියලා මේකේ. කොච්චර පරතෝ සංකල්පකින් බලන්න ඕනද කියලා හිතන්න එවැනි හිතක්. Tamanට ද්වේෂය ආපු වෙලාවක රාගය තියෙනවද කියලා බලන්න. රාගය ආපු වෙලාවේ ද්වේෂය තියෙනවා කියලා බලන්න මේක ආපු රාගය පිළිබඳ සාවඥයව බලන්න. උපහාසයට ලක් කරලා බලන්න. හරි අර උඹලඟ රාගේ තියෙනවා. මට මේ මංචාඩි දෙක තුනක් විතර ද්වේෂය පොඩ්ඩක් හිතෙන්න බැරිද කියලා ඇහුවොත් එහෙනම් පලාතකවත්. ද්වේෂය තියෙන වෙලාවේ රාගේ නැහැ. එතකොට මේ මේ සාවඥ බැල්ම තමයි මෙතන චිත්ත භාවනාව කියලා කියන්නේ. මේකට බුදුහාමුදුර දෙන්නේ පරතෝ කියන පිට කෙනෙක් බලන්න ආසේ. තමන්න රාගය ආපු වෙලාවේ ආපු රාගය පිළිබඳව ඉෂාත බඳගෙන අඬන්න හරි පශ්චාත්තාප වෙනව විනුවට මේකේ චිත්ත නියාමයක් තියෙනවා ද්වේෂය යට කරලා. ද්වේෂය අපේලා චිත්ත නියාමයක් තියෙනවා රාගය යට කළේ ඒ නිසා මේ ආපු ද්වේෂයට තොවිල් නටන්න යනවා වෙනුවට පොඩ්ඩක් බලන්න මේ අනුන්ගේ හිත අධ්‍යා බලනවා වගේ ඒ වෙලාවේ රාගේ තියනවාද කියලා ද්වේෂේ තියනවාද කියලා ආන්නේ විදිහට Taman අඩිය පස්සට තියලා Tamanගේ හිතේ මේ ඇති වෙන පෙරලිය රාගයට, ద్వේෂයට ඇතිවෙන පෙරලියෝලේක සාවඥෝ බලන ගතිය අට යෝන්සෝමංස්කාරය කියලා කියනවා. සම්ප්‍රදාන කුලපතිය තමයි ආපු රාගයට පශ්චාත්තාප වෙනවා. ආපු ද්වේෂයෙන් තැවෙනවා. එයාට එතකොට රාගේ තියෙන උත්සන්න වෙච්ච එකේ ද්වේෂය බලන්ඩ ඒ තරම් විප්ලවීය මනසක් නැහැ. ඒ වගේම යෝන්සෝමංස්කාරයක් නැහැ. ඒ වගේම ද්වේෂය ආපුවාම ඊගාව චිත්තක්ෂණේ රාගය ආපුවාම ඒක වීත දෝෂ වෙනවා. රාගේ එනකොට දෝෂෙට හිටින්න බෑ. ඉතින් මේ දේ මේවා අපිට පේන්නේ දෙකම ගැට ගැහිලා එකට එකට යනවා වගේ. නමුත් මේවා එකිනෙකට සම්පූර්ණ පරස්පර විරෝධී ධර්මතා. ඒ නිසා ද්වේෂ චරිත කියලා අපි අඳුර ගන්න දේවල් තියෙනවා සමහරට හරි කියනවා. නමුත් එයාගේ හිත දිගටම ද්වේෂේ නැහැ. වරින් වර රාගයට යනවා. රාගය වෙලාවේ ද්වේෂයත් එනවා. ද්වේෂය තිබුණා රාගයක් තිබුණා. ඒව අත තට්ටු මාරුවක්. එකින් එකට පැනිල්ලක්. ආනේ ඒ පණින ගතිය ත යට නොවි පියවර පස්සට අරගෙන මගේ හිතේ වර්ණ ගැන්වෙන හැටි. එක එක එක එක වර්ණ ගැන්වෙන හැටි බුදුජානනාංශය කියන්නේ තරාග හිතට ජල කඩක් ජල බඳුනක් වර්ණකයක් දිය කරපහම වගේ ඒකට එබිල බලන කෙනාගේ මූණ ප්‍රകൃති පාට පෙන්වන්නේ අර වර්ණ කී නිසා විකෘති වෙලා පෙන්නනවා. ඒක මේ වර්ණ කී නිසා භාජනීය අඩිය පේන්නේ. ඒතර ද්වේෂය ආපුවාම තියෙන්නේ මේක පෙන දාලා උතුරනවා වගේ. එතකොටත් ජලකඩ සමතලනේ පිළිබිඹු කරන්නේ. ඒකේ අඩිය පේන්නේ. මේ එකම වතුරේක. එක වෙලාවකට පාට කලවම් වෙනවා, එක වෙලාවක උදුනක් උඩ තියලා පැහෙනවා වගේ ඉතින් අපි නিত্য වූ ස්ථාවර වූ රාගයක්, ద్వේෂයක් බලන්න ගියාට මේ එකම වේදිකාවේ තමයි මේ නළුව දෙන්නම නටන්නේ. ආගේ නළුව ඇවිල්ලා වෙලාට ජානි කපාල යනවා. ද්වේෂී නළුව ඇවිල්ලා එක වෙලාවක පාල යන එකම වේදිකාව. මේක බලන්න බෑ එන රාගේ මගේ කියාගත්තොත් එන ද්වේෂී මගේ කිය. ඒක බලන්න ඕනේ පරතෝ සංකල්පයෙන්. අනුන්ගේ දෙයක් බලන්න ආසේ. ඉතින් එහෙම බලන්න බෑ මේ භාවනා ප්‍රීතියක් කරගත්තේ නැති කෙනා. අහනා සුඛයක් කරගත්තේ නැති කෙනා එන රාගයත් එක්ක එන ද්වේෂයත් එක්ක පුදුම විදියට ගැටෙනවා. කොච්චරද කියනවා මානසික අසහන වලට ඇවිල්ලා මානසික උපදේශන වලට ගිහිල්ලවත් ගොඩ ගන්න බැරි තරම් හිත අර රාගය හෝ ද්වේෂය අල්ල බදා ගන්න. බදාගත්තට පස්සේ සදාකාලික රෝගියෙක් බාටපත් වෙනවා. මේ එකින් එක එනකොට අනිත් එක යනවා. එයා යනකොට මෙහා පැත්ත යනවා. පොල් පිට පාගනවා වගේ මේක තද වෙනකොට අර කුඩ යනවා. මේක තනකොට මේ කුඩ යනවා. මේක තියෙන්නේ විහිළුවක් කියන එක ඒ රාගෙන් රත් වෙච්ච කෙනාට තේරෙන්නේ නැහැ. ද්වේෂයෙන් පැලහෙන කෙනාට තේරෙන්නේ නැහැ. ද්වේෂයෙන් පැලහෙන කෙනාට හිතෙන්නේ නැහැ මගේ හිතට ආය කවදාකවත් රාගයක් එන්නේ ඉඳ තියනවාද කියලා. රාගෙන් රත් වෙච්ච කෙනාට හිතෙන්නේ නැහැ ද්වේෂයක් එයි කියලා. නමුත් මේ දෙන්නා චපල දෙන්නේ එකම වේදිකාවේ රඟපානවා. ආන ඕක දිහා බලන්ඩ යෝගාවචරයා මේ මතුවෙන හැමදේම දිහා ධර්මානුකූලව බලන ක්‍රමේ නැත්තම් ධර්මතා වශයෙන් බලන ක්‍රමේ එහෙම නැත්තම් හේතුඵල ධර්ම වශයෙන් බලන ගතිය තිබුණොත් තමයි මේ චේතෝපරිය ඥානය කියන එක මගේ මේ හිත මට හම් වෙලා තියෙන්නේ ඒකට වැටෙන වැටෙන වර්ණ ගැන්වීම අනුව ඉෂාත බැඳගෙන අඬන්නවත් පාටි දාලා කෑ ගහන්නවත් නෙවෙයි මේවා එකිනෙකට පරස්පර විරෝධී දේවල් ඇවිල්ලා නටන වේදිකාවක් විතරයි මේකෙන් මම නිවැසියක් නෙවෙයි අධිකාරී ශක්තියකුත් නැහැ ආණ්ඩු මට්ටු කරන්න ගතියකුත් මට නැහැ මේවා ඒ ඒ වෙලාවට ඇවිල්ලා මේ ජවනිකා නටනවා මටත් මගේම වේදිකාව කුලියට දීලා ඒ ප්‍රේක්ෂක ජනතාව අතර ඉඳලා යන නාටකම් බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ඔන්න ජීවත් වෙනවා කියලා කියයි. ඒ මනුස්සයා ජීවිතේ ජීවත් කරනවා. එයා දාන්න උදේට මට තද වෙනවා, ඇඳා වෙනකොට වෙනස් වෙනවා. ඒක නිසා මේ රාගයට බෙහෙත් කරන්න හදනකොට ඔන්න ද්වේෂය ඇවිල්ලා. ද්වේෂයට බෙහෙත් කරන ticket ඔන්න රාගය ඇවිල්ලා. මේ මාරු වෙන මාරුව දිහා බලන්න. එහෙම හිතනවනම් ඒ මනුස්සයාට කොච්චරක් Taman ගැන අනුකම්පාවෙන් බලන්න වෙයිද කියලා හිතන්න. තමන් ගැන පරතෝ සංකල්පෙන් බලන්න ඕනද කියලා හිතන්න. බුදුහාමුදුරුව අපේ දිහා බලලා කතා කරලා කිව්වොත් උඹට දැන් තියෙන රාගය කියලා. අපිට නෑ බෑ කියන්න බෑනේ. ඒක ඒක තමයි. ඒ වගේ අපටත් රාගය අපිලා බුදුන් දකින්න වගේ බලන්න පුළුවන්. ඊට පස්සේ මම රාග චරිතයක් කියලා ෆොටෝ එකක් අරගෙන යටින් රාග චරිතය කියලා පිටිය ගහන්න ඉස්සලා මේක ද්වේෂ වෙලා ඉවරයි. එතකොට මේ ෆොටෝ එක නදාල නෑ ඊගා වෙලා. ඊ වාගේ Tamanne මේක දිහා බලන්න මේක දිහා පුදුමාකාර අනුකම්පාවකින් බලන්න ඕනේ. ඉතින් මේ යම් කෙනෙක් තමන්ගේ හිතේ ඇති වෙන මේ වේස නිරූපණ පෙරලි රූපාන්තරණ විස්කන්විලි මේ තරම් චපල නම් මම සීලයකත් පිළිහිටලා සතියක් තියාගෙන සද්ධාවෙන් සාමාන්‍ය ලෝකයේ කොච්චර පෙරලියක් වෙන්න පුළුවන්ද කියලා තව කෙනෙක් පිළිබඳ කවදාවත් තරහ යන්නේ නැහැ. ඉතින් මගේ හිත මෙච්චර ආධ්‍යාත්මික චර්චයක් ගත කරද්දිත් මගේ හිත මේ තරම් චපල නම් ධර්මයක් දන්නේ නැති බුදුන් නොදැක්ක ශාසනයක් නැති හික්මීමක් නැති මනුස්සයගේ හිත ගැන මොනෝ කරන්නේ ඒ නිසා අපිට කවුරු හරි කෙරේ තරහක් යනවනම් ඒ කෙනා සුද්ධවන්තයෙක් කියලා හිතා ගන්න තරම් අමනෙක් වෙන්න ඕන කාට හරි තරහක් යන මාත් ওই විදිහමයි ඔය ඔය ඔය ඔය අඩුපාඩු කන්ටික මයි ළඟක් තියනවා කියන බැල්මෙන් බලන්න ගිය ගමන් ඒ කටුකුරුදේ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා මට කවදාකවත් දැක ගන්න බෑ අනුන්ගේ වැරද්දක් මම නොකරපු જાතිකක් කියලා. හැම කෙනෙක්ගේම වැරද්ද වැරද්ද වෙන්නේ මම ඒක කලින් කරලා තියෙන. දැන් මං කරන වෙලාවේ නම් මං 100 කනුකම්පාව දෙනවා වාසිය සැකයි ඔක්කොම මගේ පැත්තේ. අනුන් කරපු ගාක මරන්න ඕන එක බිල්ල කපන්න ඕන එක දරුවෝ ඉස්සරහ පිට මූ මරන්න ඕන කියලා උණ්ඩ තීන්දුව දෙනකොට කිසිම නෑ තෙතක් අනුකම්පාව. ඒක නිසා ඇලේ පොළ කුමාරි හාමිලව්ව යාගෙම දරුවා මරන්න ජීවු රාජ තීන්දුව ගැන අපි බොහෝම උදහස් වෙනවා. අපි දෙන තීන්දුවට වඩා අමනයි, තකතිරුයි, පක්ෂග්‍රාහී කදාකත් පේන්නේ පරතෝ සංකල්පෙන් බැලුවේ නැහැ. එතකොට පේනවා අපි තන්නේ අධිරාජ්‍යවාදී ක්‍රමයක් කරනකොට අපේ අතින් කොච්චර වැරදි තීන්දුව ගැනෙනවද? අපි කොච්චරක් කර්ම රැස් කරනවද? අපි කවදාකවත් හිතනවද මේ තීන්දුව කරන හිත මායාකාරයක් කියලා? අපි කවදාවත් හිතනවද මේ තීන්දුව කරන හිත අසාධාරණයක් කරන්න කියලා? අපිට කවදා හරි හිතේද මේ තීන්දුවක් ගන්න මොකද්ද මට තියෙන අයිතිවාසිකම කියලා? මට තියෙන සුදුසුකම කියලා? මම මේ තරම්ම චපලව ඉඳගෙන තව කෙනෙකුගේ චරිතයක් විසඳන්න විනිශ්චය කරන්න නිසා යේසුස් වහන්සේ লীලා තියෙන පොතේ උඹ කවුරු හරි ගැන විනිශ්චය කරුවොත් යක්ෂයා උඹව විනිශ්චය කරනවා කියලා. කවුරුත් විනිශ්චය කරන්න කොට අයිතියක් නැහැ. බුද්ධ බුදු ත්‍රිපිටකයේ තියෙන 84000 ධර්මස්කන්ධේ කිසිම තැනක බුදුරජාණන්සේ මේ අයිතිවාසිකම කියන වචනේ පාවිච්චි කළවත් නැහැ. අද අපි ළඟ පාවිච්චි කරන නීතිය රෝම කැතලික් නීතිය. ඒකේ මේ අයිතිවාසිකම් කුණු හරපයක් තියෙනවා. භික්ෂුණුත් දඟලනවා අයිතිවාසිකම් ගන්න. ගෑනු දඟලනවා ගෑනු අයිතිවාසිකම් සඳහා පිස්සු. අපිට එක අයිතිවාසිකමයි තියෙන දුක. භවය කියන්නේ දුක. මේක මොන අයිතිවාසිකම්ද? යුතුයකම් තියෙනවා. ඒක නිසා Tamange හිත මේ තරම් චපල බව එහෙනම් මේ චේතෝ පරණතා හිතේ මේ පැතිරීම බලා ගන්න පුළුවන් නම් මේක අසුචි වලක දඟලන පනුරිත්තක් වගේ. ගවර වලක දඟලන පනුරිත්තක් වගේ මේක දඟලන දැඟලිල්ල තුල Taman ඉඳගෙන මේ අනුවිනිශ්චය කරන්න හදන එක. එහෙනම් මේ අනුන් ගැන තීන්දුව කරන්න හදන එක විතර ආත්ම වංචාවක් තවත් නැහැ. අපිට කිසිම අයිතියක් කිසිම කෙනෙක් කවදාකවත් දීලත් නැ දෙන්නත් බෑ කවුරුත් විනිශ්චය කරන්න. ඒ වුණාට අපේ වැඩේම එන හැම ආතතියක්ම අපට අනුන් විනිශ්චය කරන්න යාම නිසා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පැවිදි ජීවිතයේ හුදකලාවේ තියෙන වටිනාකම තමයි අපි කාටවත් වග වෙන්න ඕන කමන්නේ. අපි අනුන් දෙන දේක් කාලා ජීවත් වෙන හිඟන්නෝ. හිඟන්නට මොනවද අනුන්ගේ තීන්දුව. ආපු ගමන් කියන්න ඕනේ අනේ මේ මහත්මිය යමක් ඉල්ලගෙන කාලා ජීවත් වෙන්නේ මට ඕව විනිශ්චය කරන්න බෑ කියලා. ඉතින් හාමුදුර කෙනෙක් ගියාලු ප්‍රයිවට් බස් එක ඩ්‍රයිවර්ගේ සීට් එක මෙහා පැත්තේ තියෙන ඉස්සරහම සීට් එකේ. ඉතින් හාමුදුරන්ට ඩ්‍රයිවර් වගේ හොඳට පාර පේනවා. අනේ මිනිහයෙක් ඇටවල එතනම මලාලු. ඉතින් මෙන්න ගෝරියලු දැන් වටේ ඉන්න මිනිස්සු ඩ්‍රයිවර් මරන්න හදනවා මිනිස්සු ඇතේ වැරද්ද කියලා. ඩ්‍රයිවර් කියනවා පැනපේක ඇතේ කියලා. මිනිස්සු කියනවා ඩ්‍රයිවර් ඇතේ වැරද්ද කියලා රණ්ඩු කරන වෙලාව පොලිසියෙන් ඇවිල්ලා කරපණියෝ තමයි ඔක්කොම කරපණියෝ. කියලා කිව්වලු මේ හාමුදුරුවෝ කියන එක තමයි හරි. අවතරයි හාමුදුරනේ ඔබ වහන්සේ කියන්නේ මොකද? හාමුදුරුවෝ ඇද්දක වහනකොල්ල මං ඒ වෙලාව ඇද්දක වහන හිටියේ මහත්තු මං බැලුවේ නෑ කියලා. ඒ වෙලාව පොලිසියට යන්න ඕනේ නැත්නම් කට උත්තරයක් දෙනවා. පොලිසියට කියන්න බැරි හාමුදුරුවෝ ඇද්දක අරගෙන ඉන්න ඕනේ කොයි වෙලාවෙත් කියලා නීති දාන්න බෑනේ. හාමුදුරන් තියෙන එකම දෙය දැක්කට නොදැක්කා වගේ ඒ වෙලාව ඇද්දක වහගන්න. මම මොනක්වත් බැලුවේ නෑ මහත්තයෝ මොකද කොයි එකක්වත් විනිශ්චය කෙරුවොත් අර යන පාපයක් දාගන්නනේ අසීමිතව කරේ දාගන්න. ජී හාමුදුරන්ට ඒ ඇස් දෙක වහගන්න පුළුවන්කම මොන තරම් පිනක්ද බලන්න. ඔටුවන්න පුළුවන්ලු නහය වහන්න. අපිට බෑ. මාළුවාට කවදාකවත් ඇස් දෙක වහන්න බෑ. මාළුවා ඇස් තවන්නේ. රැයටත් ඇස් දෙක ගන්න පුදියන්නේ. මිනිස්සයාට තියෙන ලොකුම ලාභය තමයි ඇස් දෙක වහන්න පුළුවන්. කවුද මේක පාවිච්චි කරන්නේ? අපි බලන්නේ කුණු හරප බලන්නේ මේක අරගෙන හිටියට වහගන්නේ කියානි සංසේ. අපි දන්නේ නැහැ. මේ ගමන කුමාරයයි තීස කුමාරයයි රණ්ඩු කරන වෙලාවේ මාරාන්තික රචනාවක් තිසු කුමාර දැනගත්තා කඩු පාර දැන් වදිනවා කියලා දූවන කියලා රිංග ගත්තා. මෙතන තිබුණු ඒ පන්තලේ. මේ රිංග ගත්ත ගමන් හාමුදුරුව දැනගත්තා දැන් අයියා මල්ලි දෙන මරා ගන්න හදනවා. ඉතින් තිසා කුමාරය ඇතුළට. එතකොටම ගැමුණු කුමාරය එනවා කඩු අරගෙන ආන්දුනේ මේ තිස්සාවද කියලා. ඉතින් හාමුදුරුව ඉඳගෙන ඉන්නවට නැගිට්ටලු. නැගිටිනාම එතකත් ඉඳගෙන කිව්වලු අපි හිටගෙන ඉන්නකොට නම් දැක්කේ නැහැ කිව්වා. අර අනුකෝල මම මම ඉඳගෙන ඉන්නකොට දැක්කේ නැහැ කියලා. ඒසර ගැමුණු කුමාරයා දන්නවා මේ අහුරන්න බොරු කියන්නත් බෑ. හැබැයි මේ මල්ලි රකින්නත් ඕන. හැබැයි දැන් අහුණු කපනවා. ටික වේලාවක් කතා කරලා ඉඳලා තියෙනවා කිය ගැමුණු කුමාරයා දැනගත්තා. ඊට පස්සේ දැන් ආහමුදුරෝ මිනිහක් වගේ තියලා ඇඳක තියාගෙන ආහමුදුර හතර දෙනෙක් උඩින් දැන් යනවලු පිටිපස්ස පැත්තේ. මේ ඇඳක් උඩ තියලා. මිනිහක් ගෙනිනවා වගේ. ගැමුණු කුමාර දන්නවා මේ පන්නන්නේ කව ඊට පස්සේ කොයි මලේ තුඹ දැනගනින් හාමුදුරන්ගේ කරපිටින් උඹ යන්නේ කිව්වලු. ඊට පස්සේ තිස්ස කුමාරයෝ රජ වෙලා වැඩිම කාලයක් සාසනය රැක්කා. වැඩිම ප්‍රමාණයක් පින්දහම් කටයුතු කරා. ඒක දැනගෙන තමයි හාමුදුරුවෝ මේ හිටගෙන ඉන්න කට්ටිය ඉඳගෙන ඉඳගෙන ඉන්න කට්ටිය හිටගෙන කිව්වේ අපි හිටගෙන ඉන්නකොට නම් කවුරක්වත් ආවේ නැහැ. අපි ඉඳගෙන ඉන්නකොට කවුරක්වත් ආවෙත් නැහැ. ඉතින් ඒ විදිහට අපිට මේ එන රාගෙ දිහා, ද්වේෂෙ දිහා මේක මිනා බදාගෙන මේක මමමයි මේක මගේමයි කියලා කෑ ගහන වෙනුවට ඒකේ අනිත් පැත්ත බලන්න පුළුවන් ගතියට කියනවා පරතෝ සංකල්පය කියලා. ප්‍රශ්නේ දිහා වෙන කෙනෙක් බලන විදිහට බලනවා. ඒ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ කියනවා අපේ සාසනය ඇතුලේ ප්‍රශ්නක් ආවොහම ඉතින් නොසන්ඩාල නොකෑමන දහපතර පට්ටවඳුරු වැඩ කරනවනේ හාමුදුරුවෝ. මේ නින්නාන්සලා කරන ඇති මම නම් දන්නේ නැහැ. කරනවා කියලා ආරංචි නම් තියෙනවා. නොකෑමනා වැඩ කරනවා. ඉතින් අර ලොකු මෑණියන්ට වහ කණ්ඩ හිතෙනවා. ඇයි යකෝ මුන් මේ පැවිදි විලත් කරන වැඩ කියලා. ඉතින් මොන කරන්නේ දැන් ඉතින්? පණ්ඩිතාංශ කියන ඒතකොට නඩුව විසඳනකොට පවුලේ ප්‍රශ්නයක් විදිහට කරන්න එක එක්කත් මරන්න බෑනේ. පවුල ප්‍රශ්නයක් ආවොත් ඒක හදලා ගන්නවා මිසක මරන්නේ. එනිසා මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ තීන්දුව කරන එක නා කවුරු හරිපත් කරනවනේ විනිශ්චය පෞල කෙනෙක්ගේ ප්‍රශ්නයක්. පෞල ප්‍රශ්නයක් විදිහට සලකා බලන්න වහා තීන්දුව කරන්න යන්න එපයි කියලා. මොකද ඒ තීන්දුවට මම හිත ලක් වෙනවා. දැන් මම අද තීන්දුව කරුවා කියන්නකෝ මහා නඩුවට නැගලා මේ චච්චිල රජු වෙනවා වගේ වැරදිකාරෝ නිදහස්කාරෝ ඔක්කොම නිදහස් කියලා මට ප්‍රකාශ කරන්න පුළුවන්. හෙට මම පිටු කුඩට නැගින්නවා. එහෙව් හිතක්. එනිසා අපි යම් ආකාරයකට අද විනිශ්චය දෙනකොට ඒ විනිශ්චය තමයි හෙට මට හම්බෙන්නේ. ඉතින් රජ කෙනෙක් කිව්වලු හොරෙක් අහුවෙලා මේ හොයිෂුවරුත් නැතිලු හොරාද කියලා හැබැයි මරණ දනුව තීන්දුව කරා. තීන්දුව කළ කවලු පිටියක් මැදට දාලා වටේට කාර්ක සභාව තියලා ආය සභාව තියලා ඌරෙක් දීලා කිව්වලු දැන් මේ ඌරා මරපන් ඒ තාලට උඹ මරනවා කියලා. උඹ යම් ආකාරයට මේ ඌරා මරන අරු කරොද්දී වලිගෙන් උසලා ගැහුවලු පොළවේ. ඉතින් දැන් මේ මිනිහට වල කියන්නේ ඔන්න එතකොට තියෙන නිදහස්. මේ ඔක්කොගෙම හැම තැනකටම තියෙනවා පුංචි ස්ලිප් එකක්. අන්නේ ස්ලිප් එක අල්ලගත්තා නම් භාවනාකාරයෙන් නිදහස්. අපි ඉක්මනටම ගිහිල්ලා කූර මැරුවා නම් බිල්ල කපලා හරි මොනවද එකක් කරලා. ඉතින් අපේ වේතනින් මේ යනවා. ඒ නිසා මොන්නම කෙනෙක් පිළිබඳව විනිශ්චයක් කාගේ හරි හිතක් අපිට කියවන්න හදනවයි කියලා කියන්නේ කණ්ණාඩි ඉස්සරහ ඉඳගෙන කණ්ණාඩියට ගහනවා වගේ වැඩක්. තමන්ම කරගන්න දෙයක්. එසා සමාජශීලී ජීවිතය කියලා කියන්නේ දැලිපිහි අතර ජීවිතයක්. අපිට අනිවාර්යයෙන්ම අනිත් එක්කන පිටිෂය කරන්න වෙනවා. ඒක බරපතල මේ අභියෝගයක්. එහෙම ජීවත් වෙනකොට නිකන් කන්ද කැලයක් අතේ හුලඟක් යනවා වගේ කිසිම ලකුණක් තියන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් අන්න රහතන් වහන්සේ. මොන රණ්ඩුවක් තියුණත් මොන ගැටුමක් තියුණත් මගේ නෑ මම මොනවක් කරන්නෙත් නෑ මම මොනවක් කියන්නෙත් නෑ ගන්න ඕන තීන්දුවට මයික ගන්න. සබාව ගන්නෙ මොකද්ද මයික ගන්න. ඒකට කියන අපන්නක ප්‍රතිපදාව කියලා. ඒකට කියන අවිරුද්ධ ප්‍රතිපදාව. මොකද්ද සමෝහය කරන්න හදන්නේ? අමත්‍ය කරයි. කට්ටියකින් වෙලා වැඩි තීන්දුවට ගන්න තීන්දුවට මම එක මම මගේ පක්ෂේ මගේ මූල ධර්ම වාදේ මොකක්වත් ඕනේ නෑ. මේ වරුවේ හීයට ඉන්න මට මොකටේ මේ පව් කරගන්නේ? අපි එහෙම නෙවෙයිනේ මේ සදාකාලිකයි මම මේක විනිශ්චය කරන්න ඕනේ මේක අනාගතේ සලසන්න ඕනේ කියලා කොහෙදෝ නැති නීති ටිකක් ඔළුවේ දාගෙන තමන්ම අර විනිශ්චය කෝට් එක ඇඳගෙන අනුගමනය තීන්දුව කරන්න හදනවා. ඒ වෙනුවට චේතෝපරිය ඥානෙ හදන කෙනා කරන්නේ දැන් මේ தත්ත්වයට යටපත් වුණාට පස්සේ මගේ හිත මේ නිත්‍ය දෙයක් කරන්න හදනවා. විවස්ථා හොයන්න හදනවා. සරෝතාදරන් දේවල් හොයන්න හදනවා මේ අනිච්ච ලෝකේ. ඊ මම මොකක් හරි ඔලොමොටලකමට ගත්තොත් තියෙනවා කොයික මට හේත සිද්ධ වෙන්නේ නිසා මේක ඔක්කොටම කියලා විනිවිද පේන තාලෙට කාගවත් වගේ කීමකින් තීන්දුවක් ගන්න පොඩ්ඩක් ඉවසනවනම් ඒක තමයි ලීසි වැඩේ. එහෙම තමයි චේතෝපරිය ඥානේ තියෙන චේතෝපරිය ඥානට වැඩ කරන එක නා හදිසි තීන්දුවට යන්නේ. මොනම දෙයකටත් යන්නේ. එයා බලනවා ඊගාට වෙන දේ මොකද්ද ඊගාට වෙන දේ මොකද්ද එතකොට පේනවා මේ හිත හිතා ගන්න බැරි විදිහට රාගෙ ඉඳලා ද්වේෂයට පයින්නවා ද්වේෂෙ ඉඳලා රාගයට පයින්. කිසිම වගවීමක් නැහැ අන්තිම චපලයි. ඒ නිසා එක පැත්තක ඉඳලා ගන්න තියෙනවා අනිත් පැත්තට ගැලපෙන්නේ. ඒ නිසා දෝෂ හිත, තදෝෂ හිත ආවට පස්සේ ඒක තියෙන මේ නුරුස්නා ගතිය සතිය පිහිටපු බාට හොඳම ලකුණ. කාට හරි දැනගන්න පුළුවන් නම් මම මේ කකුල දික් කරන්නේ කකුලේ තියෙන වේදනාව නුරුස්නා ගතිය නිසා. මම මේ සද්ද නැති කරන්න ඉල්ලන්නේ සද්දට තියෙන නුරුස්නා ගතිය නිසා. මම මේ හිතවිලි නැති කරන්න හදන්නේ හිතවිලි තියෙන නුරුස්නා ගතිය. මේ දැන් මේ වෙලාවේ හිතවිල්ලක් තියෙන නුරුස්නා ගතියක් තියෙනවා කියලා දන්නවනම් ඒ දන්නේ සතිය නිසායි කියලා දැනගන්න පුළුවන් නම් ඒ කෙනාට කමටහන සුද්ධ වෙලා නම් එයාට තේනවා නුරුස්නා ගතිය නැති සද්දයක් නැති වෙලාට වැඩිය සද්දයක් ඇති නුරුස්නා ගතිය ඇති වෙලාවේ සතිය පිටන්න තියෙන ඉඩ වැඩි. හැම තැනකදීම අපිට තේරෙනවා මේ සතිය නිසයි මේ නුරුස්නා ගතිය ඇවිල්ලා තියෙන්නේ. සතිය නිසයි මේ නැහෙන සද්දයක් අද ඇහෙන්නේ. එතැයි මේ ඇහිච්ච සද්දම ඇහිච්චම දැනිච්ච නුරුස්නා ගතියම සතියට ලක් කරන්න නම් යෝගාවචර එතෙන්දී ප්‍රායෝගික වෙන්න ඕන. වෙත පැමිණෙන අරමුණ සතියට යට කරලා සතියට නිමිත්තක් කරගත්තට පස්සේ එන එන අරමුණ සතියට නිමිටි කරන්න ගිය මනුස්සයාට විතරයි අනිමිත්ත කියන එක දැක් ගන්න පුළුවන්. මොන දියාවත් ඒක නිමිටි කරන්න පටන් ගන්නත් එක්කනට පේනවා. අයින් කරන්න ගියොත් නිමිටි රාශි රාශිය. එන ඕන නිමිත්තක් බාර ගන්න ගියාම එක එකක්වත් වෙන්නේ. එක එකක්වත් වෙන්නේ. ඒ අනිමිත්ත නිමේ අනිමිත්ත සමාධියක් කියලා එක්කක් තියෙනවා. මොනවත් නැහැ තමන් මෙතන ඉඳ ගියාම ඒ හිතේ අනිමිත්ත තියෙන හිතේ එයාට ප්‍රපංච කිරීමක්වත් විනිශ්චය කිරීමක්වත් මොකක්වත්ම නැහැ. ඒක නිසා භාවනා කර කර කරගෙන යන්නේ කනට කාමයේ දුරුවන් කරන්න අපි රූපයක් දාන ආනපානෙ දාන ඉරියව්ව දාන සක්මන් ඉරියව් වෙන්න පුළුවන් වම දකුණේ රූපේ ගියාට පස්සේ රූපේ නිමිත්ත මත තමයි නැත්නම් රූපේ සහ රූප සංඥා මත තමයි භවනා ලෝකේ තියෙන්නේ. ටික වේලාවක් භවනා කරගෙන කරගෙන යනකොට අර රූපයත් රූප නිමිත්තක් කියවෙනවා. ගෙවුනට පස්සේ රූපෙට පමණක් කැමති එක්කනා ඒ අනිමිත්‍තර තරහ වෙනවා. අරූපෙට තරහ වෙනවා. අනී භාවනා කරලා අරමුණ නැති උනායි කියලා පුදුම ද්වේෂයක් එන්න පටන් ගන්නවා. නමුත් එයා ලෑස්තිලා යනවා කාමිනේති කරලා මම රූපය ඇල්ලුවා. දැන් රූපේ ගෙවුනට පස්සේ ඒක භාවනා ප්‍රතිඵලයක්. දැන් මම යනවා නිමිත්තේ ඉඳලා අනිමිත්තට. මම යනවා රූපේ ඉඳලා අරූපෙට. ආරම්මණේ ඉඳලා අනාරම්මණේට ඒත් සතිය කියන එක ලස පාත්තන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරය අනිමිත්තට ගිය ගමන් එයාට කවදාකවත් කාම හිතවිලි විහිංසයි හිතවිලි ව්‍යාපාද හිතවිලි එන්නේ නැහැ. මොකද එන තාක් මිච්ඡා සංකල්පේ ඉන්නේ නිමිත්තක් අරගෙන. බුදුසෙන්සේ සඳහන් කරනවා සනිමිත්තෝ සනිමිත්තංකෝ උපන්න සනිමිත්තංකෝ උපන්නම් පාපක අකුසල ධම්ම. නොඅනිමිත්ත. නිමිත්තක් ඇතුවමයි පාපක අකුසල ධර්ම පහළ වෙන්නේ. අනිමිත්ත නෙවෙයි. ඒ නිසා තස්මින් යේව නිමිත්තේ පහානේ තං අකුසලම් පජහති. උපන්න අකුසලයේ උපදින්න හේතු වෙච්ච යම් නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත ප්‍රහාණය කිරීමෙන් අකුසලයේ ප්‍රහාණය වෙනවා. ඒක නිසා අරමුණ භාවනා කරනකොට ගෙවින්ද ගෙවින්ද ගෙවින්ද සමහරුන්ට නුරුස්නා ගති වැඩි වෙනවා. සත්‍ය කරනයි කියලා හිතෙනවා. සමාධිය කරනයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් දමල ගහලා නැගිටලා යන්න හිතෙනවා. නමුත් ඒ වෙනුවට මේ නිමිත්ත තියනවට වැඩිය හොඳයි නිමිත්ත සියුම් වෙච්ච ගව. සියුම් වෙච්ච නිමිත්ත වෙනද අනිමිත්ත අනිමිත්තට ගිහිල්ලා ඉවරලා ඒකට සැක කරන්නේ නැතුව ඒක ප්‍රකෘති සමතුලිත භාවයක් කියලා පුරුදු කරාට පස්සේ එයාට තේරෙනවා ඒ සනි අනිමිත්තට ප්‍රීතිය සුඛේ පහල කරගත්තට පස්සේ අනිමිත්ත තුල කිසිම කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැහැ මොකද උපදිනතා සංකල්ප උපදින නිමිත්තක් ඇතුව දැන් අපි කාමේ නැති කර රූපේ මාර්ගයෙන් රූපේ නැති කර රූප සංඥා මාර්ගයෙන් රූප සංඥාවත් ගිවන් කරුවාට පස්සේ යාට තීරණ පටන් අර ගන්නවා මේ ලෝකෙම ජීවත් වෙද්දිම අපට ඒ විහිංසා විතක්ක ව්‍යාපාද ව්‍යාපාද විතක්ක නැති තැනක් තියෙනවා නමුත් ඒක හරි පාළු ගතියක් නීරස ගතියක් අපි ඒකට වෛර කරන එකයි කරන්නේ අපි ඉක්මනට ආයෙ එළියට එන්න හදනවා එහෙම නැත්නම් දන්න මේ යකා හොඳයි නොදන්න යකාට හොඳ කියලා කතාවක් තියෙනවා. අන්න ඒ වගේ තැන්වල තමන්ගේ හිතේ මේ අඳුරු ගුහා ටික අපි මෙතෙක්කල් පාවිච්චි කරපු මේ පුංචි පුංචි කෙලෙස් උපක්‍රම ටික පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා හිතේ සම්පූර්ණ විවෘත වීමක් එන්න පටන් අර ගන්නවා. ඒක යෝගාවචරයට වෙන්නේ දන්න තැනක ඉඳලා නොදන්න තැනකට ගියා වගේ. අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා මේ தත්ත්වෙට භාවනාවට ගිහාම උදාහරණ තුනකින් හද්ද කැලයක් මැදට ගිහිල්ලා දිශා මාරු වෙච්ච මිනිස්සෙක් වගේ තේරෙනවායි කියලා. උතුරු දකුණ දන්නේ ගම කොහෙද දන්නේ ආවේ කොහෙන්ද දන්නේ හැම පැත්තම එක වගේ. එහෙම නැත්නම් කෙලවරක් නැති මහමෝදේ ගොඩබිම නොපෙනෙන තරම් මැදට ගියොත් එහෙම පුංචි ඔරුවක දැන් ඉන්නේ කොයි අතරද යන්නේ කොයි අතර කියලා දන්නේ මොහොදවක් කාර්යය කියලා එකක් හැදෙනවා. එහෙම නැත්නම් උදක නිරුදක කතරකට ගියොත් පැලිකාන්තාරයකට ക്ഷේම භූමියෙන් ඈත් වෙච්ච ගමන් කරකොල ඇතරියා වගේ. මොන්නම තැනක්වත් හොයන්න බෑ. ආනි වගේ යෝගාවචරය මේ චේතෝ පරණ භාවයට යනකොට තමන්ගේ හිතේම මෙතෙක් කල නොදැක්ක අඳුරු ගුහාවල් රාශියක් දකින්නවා. අපි මේවට බයේ ඒවට බලන්නේ නැතුව එහෙම නැත්නම් ඒවා මගාර වෙමින් දන්න කාමයේ තමයි දිලිසෙන සියල්ල රත්තරන් කියලා හිතාගෙන දිලිසෙන දේවල් බැලුවේ. නමුත් හිත කියන එකේ සිටියම ඇඳ ගන්න නම් මේක මෙතෙක් කල් අපි බය නිසා අතහැරපුවා, ශක නිසා අතහැරපුවා. සද්ධාව මාර්ගයේ, සීලේ මාර්ගයේ, සතිය මාර්ගයෙන් ඉදිරිපත් කරන්න ගියාම තීරණ පටන් අර ගන්නවා අපි සිටියේ මේ බොහෝම ප්‍රසිද්ධ ස්ථාන ටිකක් අරගෙන මේ ඇඳගත්ත සිටියමක ලකුණු ටිකෙන් අපි ගියාට තමන් කියන මම කියන එකේ ඈහෙන කොටසක් තමන් දන්නේ ඒවයේ ප්‍රകൃතිය මතුවෙන්නේ අකරතැබ්බවලදී. අපි ජීවිතේ අකරතැබ්බ අයින් කරමින් ගත කරන්නේ. යෝගාවචර ජීවිතේ හිම නැහැ. යෝගාවචර ජීවිතේ මරණය කියන අකරතැබ්බත් ඉස්සරහට ගන්නවා. ලෙඩ වෙනවා කියන වේදනා අකරතැබ්බත් ඉස්සරහට ගන්නවා. සද්ද කරදර කියන අකරතැබ්බත් එන්නයි. හිතවිලි කියන අකරතැබ්බත් එන්නන. අරගෙන බලන්න මොකද වෙන්නේ කියලා. මොකක්වත් වෙන්නේ. ඔය එකකින්වත් ස්ථිරහණයක් හිතර කරන්න බෑ. අපි හිතාන ඉන්නවා සද්දයක් ඇවිච්චාම මේක කැඩේ කියලා. මොන කැඩෙනවද? කැඩනට ආය හැදෙනවා. වේදනාවක් ආවම කැඩේ කියලා. ඒක කැඩෙනවා තමයි කැඩනට ආය හැදෙනවා. සද්දයක් ආවට කැඩෙනවා කැඩනට හැදෙනවා. මේන්න මේ විදිහට බලන බලන යනකොට දවසක මේ විහිංසා විතක්ක, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක කියන නැති තැනකට ගියාට පස්සේ තේරෙනවා ඒ බාහිරේ තියෙන මේ උපක්ලේශ ටික අයින් කරුවට පස්සේ බුදු හිතම තමයි මයි ළඟ තියෙන්නේ. බුදු බුදුජාන් වහන්සේ සඳහන් කරනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිට්ඨං තං අසුතෝතෝ පුතු ජනෝ නප්පජානාති නප්පජානාති තස්ස අසුතෝතෝ පුතු ජනස සමාධි භාවනා නත්ථීති වදාන මහන්නේ මේ හිත ප්‍රභාස්වරයි මේක පිට තියෙන උපක්ලේශ ටිකක් එහෙම නැත්නම් මේ සංකල්ප ටිකක් ඒක නිකන් හොඳට රත්තරන්ින් හදපු කරාබු දෙකක් දානකොට දානකොට කණි කච්චල් බැඳෙනවානේ. එතකොට දිස්නේ නැහනේ තෙල් කුණු තියනවානේ. ඉතින් එතකොට කවුරු හරි කිව්වොත් මේක දැන් රත්තරන් නෙවෙයි මේක පිත්තල කියලා කියන්න කරුණු තියෙනවා. මම පාවිච්චි කරපෙන්න දන්නවා. මේ පොඩි කුණු තට්ටුවක් තියෙන. ඇතුලේ රත්තරනේ තියෙනවායි කියලා. නමුත් දැන් මගුල් විතරකට දාන්න බෑ. ඒක අර පිට කට්ටය අයින් කරපුවා රත්තරන් පාටමතු වෙනවා. බුදුජාන් වහන්සේ දකින්නේ අපේ හිත, මිනිස්සුගේ හිත, පුත්ත්ජනගේ හිත අර කච්චල් බැඳිලා රත්තරන් භාණ්ඩයක් වාගේ. උන්වහන්සේ දන්නවා ඊටා මේ මිලි මයික්‍රෝන් ගානක පිට කට්ටයක් තියෙන. ඕක අයින් කරලා බස් මේක රත්තරන් කිය. නමුත් මේ මිනිස්සුත් හිතන්නේ පිට තියෙන කක්ක ටික හැටි තමයි විනිශ්චය කරන්නේ. පිට කෙනෙක් එකක් බැලුවත් තීන්දුව කරන්නේ අර පිට තියෙන මලකඩ අනුව ඉතියාට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඇතුළත තියෙන ප්‍රභාස්වරය දැක ගන්න බෑ පෘථග්ජනයට ප්‍රභාස්වරය දැකපු නැති හැකි සංඥාව නැති කිසිම කෙනෙකුට භාවනා සමාධිය ගන්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. මේක ඇතුළේ රත්තරන් කියන බව දැනගත්තොත් විතරයි යාර කුණු තට්ටු අයින් කරලා රත්තරන සමාදන් වෙන්නේ. කුණු තට්ටුව සමාදන් වෙච්ච එක නම් රත්තරන් සමාදන් වෙන්න බෑ. පුතඥය කියලා කියන කුණු තට්ටුව දකිනවා. ඒක නිසා මේක හරියට කාටවත් භාවනා කරලා වැඩක් වෙන්නේ නැති කියන වගේ කතාවක් තියෙනවා. නමුත් ඒත් එක්කම තියෙන අංගුත්තර නිකාය ඒකක නිපාත මේ සූත්‍රය සඳහන් කරනවා. පබස්සර මිදම් බික්ක විචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං තං සුතෝතෝ අරිය ශාවකෝ ජානාති. තස්ස සුතෝකෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අත්ථීති වදාමි. මන්නේ මේ හිත පිටින් කච්චල් බැඳිච්ච කුණු බැඳිච්ච ප්‍රභාස්වර දෙයක්. ඒක ආර්ය ශ්‍රාවකයා, කල්යාණ පුත්‍ජජනේ එක්ක අහලා හරි දන්නවා. එහෙම නැත්නම් වරින් වර පිළිසිඳලා දන්නවා. ඒක නිසා එයා දන්නවා මේ පිටකුණු තිබුණාට රත්තරනේ වටනාකම අඩු වෙලා නැහැ කියලා. එයා ඒ නිසා රත්තරනේ වටනාකම ඇති කර ගැනීම සඳහා කුණු අයින් කරන්න යන්නේ හැකි සංඥාව. ප්‍රීතිය සුඛයෙන් ඒකේනා කරන කරන ප්‍රයත්න අනුව කුණු අයින් කරපුවාම රත්න රත්නම් බවටපත් වෙනවා කියන. ඒ නිසා මේ වෙනස ඇති වෙන්න තමන් කරගෙන යන භාවනාවේදී තමන්ගේ හිතම රාගේනකොට කොහොමද ද්වේෂේනකොට කොහොමද විතරාගේනකොට කොහොමද විත දෝෂේනකොට කොහොමද කියලා ඒක බලන්ඩ එන්න මේපායි ඒ කුණු එන්න මේපායි අන්නේ කුණු ආපු වෙලාවේ මට දැන් මගේ පරිශ්‍රණය කරගන්න සුදුසු වාතාවරණයක් ලැබුණ කියලා හැකි සංඥාව ආවනම් එයාට හිත යට කරන්න පුළුවන්. ඒක නැත්තම් නැද්ද කිමිතරම් මෙච්චර සද්ධාව තියෙන මට මෙච්චර තිල් තියෙන මට රාගය ආවා. නැද්ද කිමිතරම් මට ද්වේෂය ආවයි කියලා අර එන රාගෙ ද්වේෂයත් එක මූණට කියලා ගහන්න පටන් අරගත්තොත් කවදාකවත් චිත්ත භාවනාවක් කරන්න බෑ. ඒක නිසා චිත්ත භාවනාව කොහොමඩක්වත් කරන්න බෑ. සද්ධාව සීලය සතිය නැති කෙනා. සද්ධා සීල සතිය ආපු කෙනා ඊට ආපගෙනාට ඊට පස්සේ රාගය ద్వේෂය එන්නේ කියන කතාවක් නෑ එනවා. එයා එනේ එක පරිශයෙන්ට ලක් කරනවා. පරිශයෙන් ලක් කරන ලක් කරන්න. එයාට ඒ ශිල්පේ දක්ෂකම එනවා. මේ චිත්ත පරණතාවය. එතකොට තමයි දන්නවා මේ කෙලෙස් අවිල්ල වෙනදනම් මට මාව කෙලසෙනවා. දැන් එනකොට මං එකේ මුලැමැදාක බලනවා. රාගෙන් ඉස්සලා කොහොමද? රාගේ තියෙනකොට කොහොමද? ගියාට පස්සේ කොහොමද? විතරාගේ එන්නේ ඉස්සලා කොහොමද? විතරාගේ තියෙද්දි කොහොමද? විතරාගේ ගියාම කොහොමද? දෝෂේ එන්නේ ඉස්සලා කොහොමද? දෝෂේ තියෙනකොට කොහොමද? දෝෂේ ගියාට පස්සේ කොහොමද? මේන්න මේ විදිහට බලන්න පටන් අරගත්තොත් මේ බුදුහාමුදුරන්ගේ හිතම තමයි මම මේ බෙදාගෙන තියෙන්නේ. වෙනම මොනක්වත් වෙනම මගේ හිතේ මේ බුදුහාමුදුරෝ ගාව තියෙන රත්තරන් වලත් කැරට් 24ම තමයි. මගේ රත් කැරත් හිතෙත් කැරට් 24ම තමයි. මනුස්සකම අතින් දෙන්නම සමානයි කියලා. දැන් අපි හිතලා තියෙන්නේ අපි මේ පහත් පන්ති කට්ටියක් කියලානේ. බුදුහාමුදුරු වෙනම පන්ති කියලා නිකන් දෙයයන් නැතේ උඩින් තිබ්බා වගේ අපි මේ බුදුහාමුදුරු උඩ තියන්න හදනවානේ. බුදුයන්සේ කී තරයක් කියලා දෙද මහනි මමත් මිනිස්සෙක් මම ගාන්ධර්වෙක් නෙවෙයි මම දෙවියෙක් නෙවෙයි මම බ්‍රහ්මෙක් නෙවෙයි මම ප්‍රේතෙක් නෙවෙයි යකෙක් නෙවෙයි කියලා. අපි කොහොම කෙරුවක්වත් බුදුහාමුදුරු උඩ තියලා 18 රියන් කරන්නනේ හදන්නේ. බුදුරැස් වීදවන්න ආද. බුදුසෙනස කියන උඹේ හිතෙත් බුදුරැස් වීදෙනවා. උඹ බලන්නේ අර පිටේ තියෙන කුණු කන්දලේ විතරයි. ඒ නිසා කුණු කන්දලේ කුණු කන්දලේ විදිහට බලපන් හිත හිත විදිහට බලන මේ චේතෝ පරණතාවය අවශ්‍යයි. චේතෝ පරණතාවයේදී කුණු කන්දලේ කවදාකවත් වටිනකමක් නැහැ ඇතුළත තියෙන රත්තරන් නේද. රත්තරන් වල කිසිම වටිනාකමක් නැහැ කුණු කන්දලේ නේද. මෙන්න මේ දෙක රාගේ වීත රාගේ දෝෂේ වීත දෝෂේ කියලා මේ දෙක දැක්කට පස්සේ මේක ලව මේක ලෝක ධර්මයක් මේ මට අයිති එකක් නෙවෙයි. මේ දෙක එකට ජීවත් වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. රත්තරණු කච්චලුයි එක ළඟ ලස්සනට ජීවත් වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. රත්තරන් භාණ්ඩයක් කියලා කුණු තෙල් බැඳෙන්න බැරි නෑ. බැඳෙනවා. අයින් කරන්නත් පුළුවන්. අයින් කරලා පස්සේ රත්තරන් මතුවේ. ආයෙත් බැඳෙනවා. බැඳුනට රත්තරේ වටනකම කවදාකවත් අඩු වෙන්නේ නිසා භාවනා කරන්න කරන්න යාට තේරෙනවා manussත් පටිලාභය කියන එක. මේ ලැබපු manussකම ඒ මනුස්සයට විතරයි හිත කියන එක බලන්න පුළුවන් කියන එක. ඒකත් මගේ කියලා බැලුවොත් අහුවෙන්නේ නැති බව හොරා ගැම්මෙන් පේනව වගේ වෙනවා. පිට කෙනෙක් වගේ බලන්න. පිට කෙනෙක් වගේ බලනකොටම රාගයයි විතරාගයයි දෙකම ඇවිල්ලා නටන්න ඕනේ. දෝෂයයි විත දෝෂයයි දෙකම නටන්න. නටනකොට තමයි මෙයාගේ ක්‍රියාකාරකම් පේන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයා කල්පනා කරනවා අනි මේ රාගේ වීත රාගේ දෙක මැරෙන්න ඉස්සෙල්ලමට આવොත් දෙක බලලා මැරෙන්න ඉස්සෙල්ලා රාගේ වීත රාගේ දෙක මට ලෙඩ වෙන්න ඉස්සෙල්ලා આવොත් වයසට යන්න ඉස්සෙල්ලා આવොත් එතකොට මට මේක පරිවේශයෙන් ලක් කරන්න පුළුවන් කියලා හැකි ඉක්මනට කොන්ද පණ තියෙන වෙලාවේ ජීවිතේ භද්‍ර යවුවනේ කලු කෙස්ටිබේදී මේ රාගේ ද්වේෂය විතරාගය දකින්න උත්සාහ කරනවා. එතකොට සදාචාරවාදියා කියන අම්මෝ රාගෙ දිහාෙන් බලන්න එපා. ඕක අල්ලපු ගමන් කරන්ට් වදිනවා කියලා මැරෙන්න හදනවා. සදාචාරවාදියා බුදුජානනාන්ද කියනවා මේ අතීය තුවාල නැත්තම් වසභාජනට අත දැම්මම මොකුත් වෙන්නේ නැහැ. පිටි වනේ නැත්තම් මේවා පඳුරස්ස ගියාට මොකුත් නැහැ. අද පුදු අම්මේ වටයි වටේ ඉන්න කට්ටියට කරප්පන් හැදෙනවා. මේ කෙලස් කිට් කරනවා. ඒක ගොඩක් තියෙන්නේ මේ පැවිද්දන් විදිහේ එක එක දේවල් හිතාගෙන ඉන්න මිනිස්සු. එහෙනම් මේ පැවිද්දා මෙහෙම වෙන්න ඕන කියලා මේ වතුරේ බැහැගෙන දඟලන මිනිස්සෙක් වෙන්න පුළුවන්. පැවිද්දා භාවනාවට ගොඩේ ඉඳලා ඉන්න ගිහියෝ කියන ඔහොම කරන්න එපා මෙහෙම කරන්න කියලා. අත දිගහැරලා ගහන්න විතර මට කන පැලෙන්න. උන්ගේදී ඔබ එකවත් උන්ට කරගන්න බැරුව මේ අපිට නීති දාන්න එනවා. අපි ඇවිල්ලා මේ බුදුහාමුදුරන් ගෝලියෝනේ. බුදුහාමර අපිට දීලා තියෙන ඕන දෙල්ලම කරපන් කරලා කාපන් උඹ විඳපන් මැරෙන්න ඉස්සෙල් ඔක් කරපන් නැත්තම් තව ආත්මයක් කෙනකන් ඉන්නද අපිට මේ ජීවිතය හැමනේ ජීවිත පරිශ්‍රණය කරන්න ඒකට සුදුසුකම් ඇති කරගන්න ප්‍රීතිය වැඩෙන විදිහට භාවනා කරලා පුරුදු කරගන්න සුඛය ඇති විදිහට භාවනා ඊට පස්සේ කියන්නේ කෙලස් වලට වරින් කියන එන්න කතා කරන්න ඕනේ ඒගොල්ලෝ කොහොමදත් එනවා ආනපති කෙනෙක් නටන්න පුළුවන් නටපන් මම කලබල වෙන්නේ මම මොදියා බලන්න මොකාටවත් බෑ මොකාටවත් ස්ථිර ජීවිතයක් නැහැ. ඒ නිසා මේ පිටතට ගිහිල්ලා පිට කෙනෙක් වගේ බලන බැල්මේ පුදුමාකාර තෙදක් තියෙනවා. ගිහියෙකුට කවදාකවත් පෘථජනව කවදාකවත් කරන මොකද එයා తත්‍ර తත්‍ර අභිනන්දනේ. රාගය આવොත් රාගයට තැවෙනවා. ද්වේෂය આવොත් ද්වේෂයට තැවෙනවා. මෝහය આવොත් මෝහයට තැවෙනවා. ඒ නිසා එයාට මෝහයෙන් පිටට ගිහිල්ලා මේක දිහා බලනවා කියන එක කරන්න බෑ. ඒක හරියට තමන්ගේ දරුවා තමන්ගේ අම්මට මරන්න බෑ. ඒක කෙරෙන්නේ නැහැ. ඒ මොකද මගේ. මේ බලන බැල්ම අපේ බුදුහාමුදුරුව අපිට අම්මා කෙනෙක් වෙනවා තාත්තා කෙනෙක් වෙනවා ඒ බලන්නේ අපිට කියනවා බය නැතුව මේ ආර්ය පරිශ්‍රණය කරපන් කොන්දපණ තියෙන වෙලාව වැඩේ කරගනින් වයසට ගිහිල්ලා අන්තිමට පිප්පටි තාරෝ අහුවත් ධාතුන් වහන්සේ නැති වෙලාවේ මෙච්චර ශූන්‍යාකාරයේදී මෙච්චර රුක්ක මූලයේදී මෙච්චර ආරණ්‍යයේදී භාවනා වඩා නැතුව අවසාන වෙලාවේදී මාළු නැත්තනක බලාගෙන ඉන්න මේ කොස්වහලීනියෙක් වගේ වයසට ගිහිල්ලා මැරෙන්න වෙන්න එපා. මේක පරිශීණය කරපල්ලා. සාසනේ තියෙනවා. ඒකට වට ඉන්න කට්ටියට කරම්පන් එනවා. අයි අක්කු මේ ගොඩ පීනන જાති. වතුර දැකලවත් නැහැ. ඌට කියන්නේ හරම් මැෂින වබා බහකන් වතුරේ නම්බත් ඉල්ල වතුර බහැලා කරපන්කො. ඕ මට ජල බීචිකාව මං ගොඩ ඉඳලා උපදෙස් දෙන්න විතරයි දාන්නේ. අද ඉන්නට උන් ගණන් එම જાති. වතුරට බහැලා කතා කරන මිනිස්සු කවුරුවක්වත් නැහැ. කී ඒක කරන්න තමන්ගේ හිත පරිේශන භාණ්ඩයක් කරගන්න තමන්ගේ හිතම විද්‍යාගාරයක් කරගන්න ඒ විද්‍යාගාරයක් කරන්න ඔක්කොටම බෑ. පිස්සෙකුට බෑ, ලෙඩෙකුට බෑ. හොඳ දැහැින සෞඛ්‍ය සම්පන්න කායික මානසික ඕනෑට ප්‍රීති පරණතා සුඛ පරණතා කියන හැකි සංඥාවෙන් භාවනා දිහා බලන්න ඕන. හැකි සංඥාවෙන් මානවය දිහා බලන්න ඕන. හැකි සංඥාවෙන් ශාසනය දිහා බලන්න ඕන. හැකි සංඥාවෙන් වර්තමාන මොහොත දිහා බලන්න ඕනේ. බැලුවට පස්සේ මේ වර්තමාන රෝහණට ඇවිල්ලා හිත නානා සුදු වේසමවා මඟ අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා. ඔය එකක්වත් ගේ කියාගන්න යන්න. කියපු ගමන් ඒගොල්ලෝ අපිට උරුම බලන් දන්නේ. එයා කියන තියෙන්නේ මේ වේදිකාවේ එක එක නාටකය යනවා. උඹට ඕනේ ශෝකාන්ත නාටකම නටබන් දුක්ඛාන්ත නාටකම බලන වේදිකාව කැත කරන්න එපා ඵලයක්. ඊගාව කට්ටිය නටන්න තියෙනවා. මම වේදිකාව කුලියට දීලා ඉන්න කෙනෙක් විතරයි. කියලා මේක දිහා පරතෝ විදියට බලන්න ගියාම අපිට තේරෙනවා අපි අනවශ්‍ය ශේෂ්ත්‍ර වලට ගිහලා ඇඟිලි ගහලා අනුන්ගේ මානසිකත්වයට ඇඟිලි ගහලා අදාළ නැති වලට අත දාන්න ගිහිල්ලා අපරාධේ චිත්ත පීඩා ඇති කරන තියෙනවා. අපි කවදා හරි දන්නවනම් මගේ ශේෂ්ත්‍රයත් මම අසරණයි. මම නේවාතිකෙක් නෙවෙයි. විධායකෙක් නෙවෙයි මන්ට අයිති ශේෂ්ඨයක් නෙවෙයි ඒ නිසා මේ බය බොයි කියාගෙන අපන්නක ප්‍රතිපත්තියෙන් තීන සාමීචයට වෙලා කටයුතු කරනවා නම් අපිට තීන ශාසනයක් කියන්නේ මොකද්ද කියලා තීන මේ manussත්ව ප්‍රතිලාභය කියන්නේ මොකද්ද කියලා තීන මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ මොකද්ද කියලා අපි මේ මොකද්ද මේ කරන්නේ මේ ලංකාවේ බුද්ධ ශාසනය නගා හිටවන්න හදනවා මුළු ලෝකේ ඉන්න ඔක්කොම බුද්ධ ධර්ම කරන්න හදනවා එහෙම නැත්නම් මේ රවුන් දේවල් හතරක් කරන්න හදනවා මේ බුදුහාමුදුරුවත් හිතපො නැති දේවල්. බුදුරජාණන් වහන්සේවත් හිතුවේ නැහැ. ඒ නිසා මේ තමන්ගේ මට පුරාන්නේ මේ ටික අන්නේ ඒ ටික මම කරනවා කියලා බැලුවොත් වටිනා දෙයක් අපිට ලැබෙනවා. ඒක තමයි ඔය අනිත් ඔක්කොගෙම හිතත් මගේ හිතමයි කියන්නේ. ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේ මුළු ලෝකෙම රත් වෙන විදිහට මානවයා මේක වැරදියට පාවිච්චි කරුවට කමක් නැහැ. මේ මුළු ලෝකෙම කෙලසෙන විදිහට මානවයා කාමයේ සඳහා ලෝකෙ කෙලෙසුවට කමක් නැහැ. මානවය Tamange තැප්පෙනද සීළු සත්ව මෙරුවට කමක් නැහැ. මම භාවනා කරොත් මට මුළු ලෝකෙම සීතල කරන්න පුළුවන්. මම මේ චිත්තක්ෂණයේ භාවනා කරනකොට මුළු ලෝකෙම පරිසර දූෂණ නැති කරන්න පුළුවන්. මම මේ චිත්තක්ෂණේ භාවනා කරොත් මුළු ලෝකෙම තියෙන දුක් මට නැති කරන්න පුළුවන් කියලා එහෙම හිතන ඒ චිත්තක්ෂණය තමයි මෙතෙක් කල් ලෝකේ සම්බර කරලා තියෙන්නේ. ඔය අමණයන්ගෙන් නෙවෙයි. අමනුක පෙද බැඳගෙන රොද බැඳගෙන පව් කරාට භාවනා කරන මිනිස්සුන්ගේ තියෙන හොඳ සෞඛ්‍ය සම්පන්න කම්පන වේග හතරින් බලවත්. ඒ නිසා තමන් භාවනා කරන හැම චිත්තක්ෂණයම මතක තියාගෙන ලෝකේ සීතල කරන්න උදව් කරනවා. තමන්ගේ හිත පිළිබඳ අවබෝධ කරගන්න හැම වෙලාවකම හැම චිත්ත රෝග භාවනා මානසික රෝග තියෙන හැම කෙනාටම අපි සාන්තියක් ඇති කරනවා. ලෙඩුන්ට සුවයක් ඇති කරනවා. ඒ මේ ළඟට ගිහිල්ලා තෙල් ගාලා ඔලුව ඔප්පිරලා අත ගාලා නෙවෙයි. කරන භාවනා චිත්තක්ෂණේ. ඒ නිසා අවබෝධ කරොත් Tamange හිත මුළු මානවයාගේම හිත අවබෝධ කරනවා. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ කියන්නේ බටේට මානසික විද්‍යාවේ පියා. එයා කතා කරලා කිව්වා අයිස් කැල්ලක් වතුරට දාපුවාම ඒකෙන් 10න් එකක් වතුරේ උඩට එනවා. 10න් 9ක් වතුර යට තියෙනවා. අපි අයිස් කියලා අඳුනගන්නේ වතුරින් උඩට ආපු ටිකින් විතරයි. 10න් 9ක ක්‍රියාකාරකම් වලින් තමයි අපි මිනිස්සු අඳුනන්නේ. නමුත් එයාගේ ක්‍රියාකාරකම් තියෙන වතුරින් යට ඇති කොටසේ. ඒක නිසා ඒක දකින්නෙත් නෑ අපි. අපි දකින්නේ මතුවෙන කැලේ විතරයි. ඊට පස්සේ ආගේ ගෝලයා කතා කරලා කිව්වා කාල් ජුන් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමන්ගේ ක්‍රියාකාරකම් හරහා ඒව බැලීම හරහා අර යටි හිතට යන්න බිංග කපන හැටි අපිට කියලා දුන්න අපේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඒ නිසා මම මේ රාගෙන් ක්‍රියාත්මක වෙනවනම් ඒකේ මගේ ගතිය නෙමෙයි මානව ගතිය. මම ද්වේෂෙන් ක්‍රියාත්මක වෙන්නේ මානව ගතිය. නිදිමතට මොහේට යනවන්නේ මානව ගතියක්. ඒ නිසා අපි ඒ හරහා මානව ගතිය දැක්කොත් යටි හිත දැක්කොත් උඹලට පුදුම හිතෙයි යටි හිත වශයෙන් අපි ඔක්කොම සමානයි. ඔක්කොම සමානයි. අපි කිව්වට එයා ගෑනු කෙනෙක් මම පිරිමි කෙනෙක් මම පැවිදි වෙලා ඊ ඔක්කොම මේ අවුරුදු 6න් පස්සේ ඔළුවට දාගත්ත කක්කටියක් විතරයි. එක දවසක් ඔෆිස් එක වැඩ කරන්නේ දෙන්නේ මල්ලිකයි ජයසෝමයි කියමුකෝ. ජයසෝම බොහොම සීතල මනුස්සයා ඕචින් වැඩ කරනවා මල්ලිකා ටික දෙල්ලක් කර කෙල්ලක්. ඊගේ ටයිප් කර කර ඉන්න ගමන් බැලුවලු අර සීතලේ ඉන්න එකන අත තියාගෙන කල්පනා කරගෙන ඉන්නවලු. මල්ලික ඇවලු මොකද ජයසෝ කල්පනා කරන්න කියලා. අර මංසෙ කියවන අනේ මල්ලික ඔයා හිතපේකමයි හිතුවේ කිව්වලු. අප්පෝ යා ඔච්චර වලත්තද කියලා හෙවත්. බයිචේ හොඳයි මාත් හිතන්නේ මේකම වලත්තයි. කිසිසේත්ම සැක කරන්න එපා භාවනා කරාට පස්සේ තමන් භාවනා කරලා තියෙන සියලු දෙනා වෙනුවෙන් තමන් යම් වෙලාවක එක චිත්තක්ෂණයක් හෝ තමන්ගේ හිත අවබෝධ කරන්න උත්සාහ කරා නම් මුළු මානවයම තේරුම් ගන්න. අමාරුයි බරපතලයි වැඩි. නමුත් හැම චිත්තක්ෂණයක්ම තේරුම් ගන්න හිතේ පෙරලි බලන්න ඕනේ. එක එක පැතිකඩ ගහනවා. අර වතුර අඩු ජලාශයකින් මාළුව වගේ අන්නේ පැතිකඩ එනකොට නොදකින්න පුතන් කියන්නත් එපා ආඩම්බර වෙන්නත් එපා අනුංගිකක් වගේ බලාගෙන හිටියොත් පේන්න පටන් ගන්නවා හැම කෙනාගේම හිත සමානයි. එහෙම නැත්නම් මේකම සතිපට්ඨානේ කොහොම මේ මානවයට බුදුරජාණන්සේ දීලා තියෙන්නේ. ඒ වගේ මේක හිතන්නත් එපා මේ ඉන්දියාවට විතරයි ගැලපෙන්නේ මෙහෙට නෑ. මම පැවිදිුනේ පහු වෙලා මම පැවිදිුනේ අලුත් වෙලා මම ගෑනු පිරිමි මේවා සේරම මේ චිත්ත පරණතා භාවනාත් එක්ක බලනකොට පැතකන්දත් එක්ක තියෙන කාටුව වගේ පිට කාටුව වගේ ඔක්කොම හුලඟට යන දේවල්. ඒ හිත කියන එක මොකද්ද කියලා අවබෝධ කරගන්න හිතට බෑ. ඒක ඉස්සෙල්ලා පිරිසුදු කරන්න. පිරිසුදු කරලා කරලා එයාටම නටන්න දීලා නටන නටන නාටකමක තියෙන න්‍යාය පත්‍රය බැලුවොත් මොකාටද මේ නටාගෙන ඉන්නේ කියලා තණ්හාමාන දිට්ටි විතරයි. ඒ හැම ජවනිකාවම හැම මේ ජල්ලියකම හැම නාඩකමකම තියෙනයට තණ්හාමාන දිට්ටි නැති එකකුත් නැත්තම් ඉතින් ඔක්කොටම හොරිනම් සොරි කියන දෙයක් නැහැ නේද? ඔක්කොටම හොරි ඉතින් මට විතරක් හොර නම් ඔන්න මට ගිහිල්ලා ස්කිට් ස්පෙෂලිස්ට් හම්බෙලා බේත් ගන්න දැන් ඔක්කොටම හොරි ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින් අරයා කියන්නේ උඹට හොර තියෙන කටේ උඹ උඹ තියෙන පස්ස වැද්දේ ප්‍රශ්න නැහැ හැම කෙනාටම තියෙන එකමයි ඒ තණ්හා මාන දීච්චවල කොනක් දැකපු ගමන් වැඩ කරන හැටි කොනක් දැකපු ගමන් ඕනම තැනකට ඕනම කෙනෙකුට කතා කරද්දී අපිට sannivedanaya කරන්න පුළුවන් යෝගාවචරයත් විතරයි. මොකද අපි එකිනෙකාට කිවිසගෙන තියෙනවා ඔබ මගේ වැරද්දක් දැක්කොත් කියාපන්. මම ඔබේ වැරද්දක් දැක්කොත් කියාපන්. ලෝකයා කියන්නේ තනි කර අනිත් පැත්තනේ. ඒගොල්ලෝ වසංගකන ජීවත් වෙන්නේ අපිට නෑ. අපි විවෘත කරනවා. විවෘත කෙරුවට පස්සේ අපට පුළුවන් එකම පවුලේ ලේනෑ ඉන්න වැඩිය ඕනෑකම කියලා. මේ ලේනෑකමනේ ඕනෑකම. ඒ නිසා ඕනම ලෝකේ ඕනම තැනක ඕනම ඉරියව්වක සතිය පිහිටන චිත්තක්ෂණයක් හිතන්න. ඒක අපි අපේ ධර්ම ඥාතිත්වයට කරන සමාජික මුදල් ගෙවිල්ලක් වගේ. ඒ කරන තාකල් අපි මේ පොදු චේතෝපරණතාවේ නැත්නම් හිත මොකද්ද කියන එක අවබෝධ කරමින් ඉන්නවා. ඒතර බුදුරජාණන්සේගේ සිතියම පෙන්වලා දීලා තියෙනවා. අපිට තියෙනවා මෙන්න මේ ටික තමයි දැක්කේ. කොයි පැත්තෙන් බැලුවත් මේ එකමයි අපි බලන්නේ. මේ මමේ හරහා බැලුවට ඒක මම නෙවෙයි. මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි නැත්නම් පරතෝ වෙන කෙනෙක් පැත්තෙන් බලන්න ගිය ගමන් මුළු භාවනා ලෝකෙම නිකන් කාව්‍යයක් වගේ නැත්නම් සින්දුවක් වගේ නැත්නම් සංගීත සම්දර්ශනයක් වගේ මේ රංගනය බලා ගන්න පුළුවන්. ඒකට ලෝකයා කැමති නැහැ හැම බලනකොට. බලන්න පුළුවන් කට්ටිය ඉන්න බව ලෝකයා දන්නෙත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මොන්ටර නටන කොට වගේ පිටිපස්සෙන් බලන කට්ටිය නැහැ කියලා. ඉන්නවා පිටිපස්සෙන් පේනවා. ওই නාටකම් මැජික් පෙන්වන්න ගියාට පිටිපස්සෙන් බැලුවොත් තන්නේ කර ප්‍රෝඩාව තියෙනවා. ඉතින් අපි දන්නවනේ මේ ප්‍රෝඩාවක් කරන්න කියලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දාල වශයෙන් කියනවා නම් මේ අපි සભ્યත්වයේ කියලා ශිෂ්ටාචාරකම කියලා මල්ල හොන්තුවක් කරේ තියාගෙන ඉන්නේ. ඒකටයි මේ අපි පහඳින්නේ ඒකටයි අපිට මේ ආතතිය තියෙන්නේ මං කියන්නේ ශිෂ්ටාචාරය අයින් කරන්න කියනවා බුදුහාමසෝ දීලා තියෙන ක්‍රමයට ගියොත් ශිෂ්ටාචාර ශිෂ්ට මිනිසෙක් අතින් ඉන්න ගමන් මේ මනසේ මායාව මනස නටන 64ක් මායන් දිහා බලනකොට පේනවා ආයි පිටකාගවත් ටෙලි ඩ්‍රාමා බලන්න ඕනේ මේක ඇතුළේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙලි ඩ්‍රාමා එකක් නෙදුවනේ තාත්තික රඟපෑමක් අම්මපා දෙන්න වටිනවා බොක්ස් ඔෆිස් වාර්තා කරන්න ඕන වැඩේ කරනවා টොප් එකට හරිය නිකන් දන්නේ ආගේ වැඩේ යන්නේ ওই විදිහ තමයි අනිත් එක කරන්නේ මේක දැක්කට පස්සේ බුදුන් දැක්කා වගේ මේක දැක්කට පස්සේ ධර්මයේ දැක්කා වගේ ඒ නිසා මේ චේතෝපරණ පීතිපරණ සුඛ භරණත ඇති කරන එක කුල්ලෙන් වහලා පැත්තක තියන්න නෙමෙයි පුත්‍රයන්සේ දීලා තියෙන එක Tamanට යොදලා මේ හිතක් වැඩ කරන හැටි දැක්කට පස්සේ ඒක හරියට පලිඟුවක් කරා දැක්කා වගේ නැත්නම් වීදුරු කැලක් කරා දැක්කා වගේ Tamanට දැක ගන්න පුළුවන් ගතියක් වෙන. ඒ වගේම එකක් තියෙනවා. මම දැක්කට පස්සේ ඒක නොකිය ඉන්න බැරි ගතියක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාට හරි එහෙම එකක් දැක්කට පස්සේ පේනවා මේ වහන්න හදන කට්ටියට ඔය කොච්චර වහන්න හැදුවත් මේක පේන එක කරුණා කරලා මේ විවෘත නාඩගමට එන්නේ කියලා. ඒකයි බුදුන්සේ ශාසනයක් ඇති කළ තියෙන්නේ. කොච්චර කට්ටිය වහන්න ගියත් මේ බුදුන්සේ හදපු ඒ විනිවිද දකින්න කතිය නැති කරන්න බෑ. ඒක අපේ ප්‍රධාන සෙබළු කියලා මතක තියාගන්න. පැවිද්දු කියලා කියන්නේ විශේෂ මේක ප්‍රධාන සෙබළු. බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්මෝ විවටෝ විරෝචතින පටිච්චන්නෝ. මහණි තථාගතයන් වහන්සේ දේශනා කළද මේ ධර්මයේ හෙලි කරපල්ල හෙලි කරන්න කරන්න බබලනවා. වහන්න එපා වහපු ගමන් කුණු වෙනවා. කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ හෙලි කිරීමක්. ඒ වගේම අපි විනය පැත්තෙන් ආපත්‍ය දේශනා කරනවා කියන්නේ හෙලි කිරීමක්. ආවි කතා ඉස්ස පාසෝති. හෙලි කෙරුවොත් පහසුයි. ඒකයි අපේ මේ ශාසනයේ සංඝයා අතර තියෙන ගුණය. සංඝයා කියලා කියන්නේ සංසාරේ බය දැකලා සංසාරයෙන් බයෙන් ගැලවෙන්න කටයුතු කරන ඇත්තෝ. ඒ සඳහා තමන් ආදර්ශයකට ගන්න තමන්ගේ හිත අරගෙනලා ඒක අනුන්ගේ එකක් වගේ බලන බැල්ම බුදු කෙනෙකුට අර කරන්න බෑ. ඒක නිසා තමයි ළඟ තියෙන හැම ගුණයක්ම එකතු කරන්නේ. හැම ශිල්පයක්ම එහෙම නැත්නම් ක්‍රමයක්ම සහ විද්‍යාවක්ම යන්න බලන්න පුළුවන් තරම් විවෘත ජීවිතයක්. විනීති පේනතුළු ජීවිතයක් ගත කරනකොට බුදුරජාණන්සේ කිව්වේ ආසන්නේ ජීවත් වෙන්නේ ධර්මයත් ආසන්නේ. ඒ තමයි තේරෙනවනම් එන්නේ එන්නේ මගේ ජීවිතේ මේ වගේ විවෘත වෙගෙන එනවයි කියලා. ඒකට තමයි සාසනය කියන්නේ. ඒක තමයි අපි දියුණුව කියන්නේ. ඉතින් දියුණුව දෙනාගේම මේ දියුණුව වර්ධනයේ පිණිස විවුස්ත භාවයේ පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා